අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ 93 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්තම් ධර්ම සාකච්ඡාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ මතක් කරපු ටික නැවතත් මතක්ක තියාගන්නයි කියලා මතක තියා මතක් කරනවා නමුත් ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා වාරේ නැත්තම් ප්‍රශ්න විචාරාත්මක සැසිවාරයේ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කවුද කැමති ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට ආරම්භයේදීම සුඛ අධිෂ්ඨානයක් ඇති කරගත් වෙමි. එනම් මගේ සිතට කිසිදු සිතුවිල්ලක් ඇති නොවේවා යන්නේ. ඒ බොහෝ දුරට සාර්ථක වේ. සමහර අවස්ථාවල පියවර කීපයක් යන විට සිතුවිලි එන අවස්ථාද ඇත. එවිට සිතුවිලි පැමිණි බවත් ඇත මහපට ඇඟිලි දෙකෙහි මාරුවෙන් මාරුවට පවත්වා ගත ගත යුතු බවත් මට සිහි වේ. නැවත මට වැලිකට පෑගෙන විට ඇතිවන චිවිචිලි ශබ්දයක් වම් ඇඟිල්ලෙන් දකුණු ඇඟිල්ලට සිත මාරුවෙන ආකාරයත් හොඳින් දකිමි. ඔසවනවා, ගෙන යනවා ආදී වශයෙන් මෙනෙහි කරන්නේ නැත. එසේ නොකිරීම වැරදිද? එසේ කළහොත් සිතවිලි ගලාගෙන ඒම වලකින්නේද? එසේ මා නොසිතන්නේ මට ඒ වේශකර දෙයක් ලෙස සිතන නිසාය. කටුගේ කෑ ගැසීමක් හෝ වෙනක් ශබ්දයක් ඇසුනද ඒ ඔස්සේ මගේ සිත ගමන් කරන්නේද නැත. මේ පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස දෙපා නමද ඉල්ලා සිටිනවා. තොරතුරු නම් ප්‍රමාණවත් කියලා හිතෙනවා. නමුත් මම දැනගන්න කැමති එකක් මේ ප්‍රයත්න නැත්තම් මේ ව්‍යාපාර නිසා Taman දැන් ඇවිදින් ඉන්න බව පිළිබඳ වැටහීම වැඩි වෙනවද? නැත්තම් Taman ඇවිදින්දී මම ඇවිදිනේද හිතගෙනද ඉඳගෙනද කියලා ඔළුව අවුල් වෙන ප්‍රමාණයද වැඩි වෙන්නේ නැත්නම් තමන් පොදුවේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදිනවා කියන එකට අවදිභාවයේ මේ ප්‍රයත්න නිසා වැඩි වෙනවද කියන එක මට දැනගන්න කැමතියි මේ ලියුම් කරුගෙන් හෝ කාර්යයෙන් කැමැතිද නැහැ ඒක සභාගත කරන්න. ඒ අනුව තමයි ඉදිරි විවරණේ කරන්න පුළුවන් විග්‍රහය කරන්න පුළුවන්. ඒක ඉදිරිපත් කරන්න කැමති නැත්නම් මම කියනවා මේ කටයුතු කරනකොට තමයි පොදුවේ සක්මන් කරන වෙලාවේදී සක්මන් කරන බව දැනීම වැඩි වෙනවද නැද්ද කියන එක මේ වාක්‍ය ඇතුල් කරලා නැවතත් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එනම් ස්වාමීන් වහන්සේ මට එහෙම ඇවිදිනකොට මම ඇවිදිනවා කියන හැඟීම මට එනවා. ඒක වැඩිවීමක් මේ කරන ප්‍රයත්න නිසා මෙනේ කිරීම නිසා හෝ මාකට ඇඟිලි හිත තැබීම නිසා හෝ ඉතිරි නොපෙවිනි නොපවිච්චිත්වා කියන අදිෂ්ඨාන නිසා හෝ Tamanට මම ඇවිදින වෙලාවේ සක්මනේ වැඩි වෙලාවක් ඇවිදින බව දැනගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවද අඩු වෙනවද? වෙන වෙනවා. එච්චරයි. එච්චරයි අපිට සක්මන පිළිබඳව මතක තියාගන්න. ඒක පොතනවා දබනවා කියලා මෙනෙහි කරනවද? වම දකුණ කියලා මෙනෙහි කරනවද? ඔසොර යවනවා දබනවා මෙනෙහි කරනවද? ඒ විතර ඔක්කොම වැඩක් නැහැ. මේ අවිජින බව දන්න ගතිය වැඩි වෙනවා. අවිජින බව දන්න ගතිය වැඩි වෙනවා ඕන විස්තරයක් පස්සේ හොයාගන්න පුළුවන්. ඒක නිසා ඉඳගෙන ඉන්නකොට බලන්නේ ඉඳගෙන ඉන්න බව දැනීම වැඩිවීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න. එතකොට අදාළ විස්තර ඔක්කොම එයි. සක්මන් කරන වෙලාවේදී වැඩි වෙලාවක් තමයි නැවත නැවතත් මම සක්මනේ ඉන්න බව ඇවිදින බව දන්නවනම් ඊට පස්සේ තියෙන විස්තර ඕන දෙයක් ගන්න පුළුවන්. මේ පස්සේ විස්තර හොයන්න කියලා මේ ඇවිදින බවවත් මතක නැත්නම් ඒක ලොකෝ පාඩුවක්. ඒ නිසා විස්තර වශයෙන් මම විග්‍රහ කරන්න යන්නේ මේ ප්‍රකාශයටත් ස්තුති හැම කෙනාටමයි පොදුවේ මම කතා කරන්නේ ප්‍රධානම දේ තමයි සක්මන් කරනවාදී මම සක්මන් කරන බව දන්නවා. ඒකට අදිස්ථාන කරලා හෝ නැතුව හෝ මෙනෙහි කරලා හෝ නැතුව හෝ මම දකුණ කියලා මෙනෙහි කරලා හෝ නැතුව හෝ සුලංගිල්ල හිත තියලා හෝ මාපටංගිල්ල හිත මොනවා කරත් ඒක අමතර විස්තර මූලික දේ සපේලා Tamanne කියන්න පුළුවන් නම් ඒක තමයි අපිට හම්බෙච්ච ලාභේ මේක වැඩි වෙලා ඉන්නකොට Tamange චරිත ලක්ෂණ වල හැටියට පේන විස්තර වැඩිවීම හරහා සමීප භාවයේ වැඩිවීම හරහා උච්ඡන්න භාවයේ වැඩිවීම හරහා පාර කැපේ ඒ නිසා මේකට සතුටුලා ඉස්සරහට යන එකයි තියෙන්නේ. අරු ස්වාමීන් වහන්සේ මයික් එක කතා කරන්නේ මේම තියාගන්න මයික් එක මේ විදිහට. අරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාව සිදු කරන විටදී සිහිය පවත්වා ගත හැක්කේ හුස්ම වාර කිහිපයකදී පමණි. වරන් ඇතුලේ පහක් හයක්. ඉන්පසු විවිධ විකාර විවිධ චිත්ත දෙබස් නාට්‍ය ජවනිකා පෙළක් හටගනී. නැවත ටික වේලාවකින් ආයාසයකින් තොරව හුස්ම වෙත අවධානය යොමු වේ. ඇයිනාද පිටිපසට? ඇයිනාද? පිටිපසට ඇයිනවද? ආ. මෙම ක්‍රමය දිගටම පවතී. එහෙත් මම දිගටම භාවනාවේ යෙදෙමි. වෙනසක් පේන්නේ නැත. උපදේශ පතමි. ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ පතමි. මේක වෙනසක් නොපෙනෙන එක මට හිතන්න පුළුවන් මොකද මේ හුස්ම පහක් බලන්න පුළුවන් බව කියනවා මොනවද දැක්කේ කියලා නැහැ ඊට පස්සේ හිත විකාර වලට යනවා කියනවා ආයෙත් හුස්මට එනවයි කියනවා මිසක් මොනවද දැක්කේ කියලා නැහැ නිසා මේ ලියන එක නා කැමතිද මේ හුස්ම රැලි පහක් මම පිට දේවල් දකින්නේ මේ හුස්මයි දකින්නේ කියන වෙලාවේදී මොනවද දකින්නේ කියලා කියන්නේ කොහොමද ආශ්වාසය දකින්නේ කොහොමද ප්‍රශ්වාසය දකින්නේ කියන්නේ ඒක තමයි පාඩම ඒක විස්තර කරන්නේ නැතුව I think ඔළුව හැටලා තියෙන වෙන කොයිද? කැමති දේ කියලා තියෙන එක නම් මේ භාවනා කරලා කලාතුරකින් හරියන වෙලාවේ හෝ ආශ්වාසය වශයෙන් තමයි අත්දකින්නේ මොනවද? අත්විඳින්නේ මොකද්ද? දැනෙන්නේ මොනවද කියන එක ප්‍රශ්වාසය කියලා කොහොමද දැනෙන්නේ කියන එක සභාගත කෙරුවොත් ප්‍රශ්න ඉදිරිපත් කරගේ වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අනිත් දවසේ මම කියනවා ඔකෝල කාලේ ඉල්ලගෙන ගිහිල්ලා ආයේ ඒ ටික ලියන්න ඒ ටික නැත්නම් කොච්චර ඉල්ලන් හැරුවත් වැඩ නැහැ මැණික් අඳුරන්නේ නැත්තම්. අඳුරගෙන මැණික වෙන් කරලා තියාගන්න දන්නේ නැත්තම් බස් ගොඩක් අත ගන්න එක විතරයි කරන්නේ. ඒ නිසා හම්බ වෙච්ච ආස්වාස් ප්‍රසවාස දෙක හෝ තුන හෝ හතර හෝ පහ මැණිකක් වගේ සලකලා ඒක වාර්තාවට ඇතුල් කරන්නේ නැත්තම් තමන් විහිම්ම තමන්ගේ අත්දැකීමට නිග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ කෙනාට දිනුවක් වෙන්න විදියක් නැහැ. වෙන්නේ නැහැ. වෙන්න බෑ. ඒ නිසා ඒක ඉස්මතු කරලා ලියන්න. එතකොට අපිට කමටහන සුද්ධ කරන්න පුළුවන්. සම්මා සම්බුදු සරණයි පුණ්‍යත් ස්වාමීන් වහන්සේ මට ආනාපාන සති භාවනාව කරනකොට නිතරම පරණ දේවල් මතක් වෙනවා ඒවට හිත නිතරම පිට යනවා භාවනාව කරද්දී වැඩෙන්නේ නැහැ මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ පරණ දේවල් කොහොමද යටපත් කරන්නේ ආනාපාන සති භාවනා කරන වෙලාවට එන සිතුවිලි යටපත් කරන්නේ හා ඒ දේවල් වලට පසු නොවේ ආනාපාන සති භාවනාව කරන විදිය මට පහදා දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ කුසල බලයෙන් ප්‍රතින බෝධියකින් නිර්වාණ සම්පත ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු යෝ ප්‍රාර්ථනා කරන සත්පාක වැඩක් වෙන්න මෝඩ තොරතුරු ගැලීලා තියෙන ඉතින් අනේ මෙහෙම කිව්වට තමයි වෙන්නේ. මේ මට දැනගන්න ඕන ඉස්සරහ එකනා වගේ එක සැරයක්වත් හුස්මට හිත යනවාද කියලා එකක් හරි මුළු අපෑයේම එක සැරයක් හරි හුස්මට හිත යනවා කියලා. ඒකටත් ඉස්සෙල්ලා මට ඒකත් ටික සැර වැඩි. මට කියන්න ඕනේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරෙනවද කියලා මේ ප්‍රශ්න කරු කට උත්තර දෙන්න ලෑස්ති. මේ බැරි නම් ඉතින් මේ සාකච්ඡා කරන්න බැරි නම් මට දන්නේ නැහැ කොහොමද මෙහෙවන්නේ කියලා. ඉස්සෙල්ලා එකන රැලිය දෙන හුස්ම පහක් බලන්න පුළුවන් කියලා. එතකොට මම අහනවා ඒ පහේදී මොනවද පේන්නේ කියලා. මෙතෙන්දී නැපින්නමක් තියෙනවා. මට භාවනා හරියන්නේ නැහැ. මට අතීත දේවල් පේනවා. මට හිතවිලි එනවා. ඒක හරි ඒක කාගෙත් ඇතිනේ. ඉතින් මේ දවසක් භාවනා කරලා නැත්නම් පැයක් භාවනා කරලා ඉඳගෙන ඉන්න බවට මම අර වගේ වෙනදට වැඩිය දැනීමක් තියනවද නැද්ද? එහෙම ඉඳගෙන ඉන්නකොට මේ ප්‍රයත්න නිසා හෝ එක සැරයක්වත් එක හුස්මකට හෝ ඍජුව අස්පනා අපිට දැනගන්න පුළුවන් ද කියන එක සභාගත කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ සාකච්ඡාවක් කරනද මේ වගේ කෙනෙක් මේවන්න මට තේරෙන්නේ නැහැ. ඒ ජීවිතේ මට නිවන් ලැබ ලැබේවා කියලා කිව්වට ඉතින් මට තේරෙන්නේ නැහැ මට ලැබෙයිද කියලා. සාමාන්‍ය නිවන් සැප ලැබේවා කියන බිරුණක් පැවට පස්සේ අෆවත් උනාට පස්සේ මරණට පස්සේ. ඉතින් ඒකත් භයානක දෙයක් ලංකාවේ නිවන් සැප ලැබේවා කියනනම් මැරියන් කියන එකම තමයි කියන්නේ. ඒ නිසා මේ ප්‍රාර්ථනාවන් වැඩි ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා මෙයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න කවුද කැමැතිද? ඒකට කට උතර දෙන්නේ නැත්නම් අපි ඉල්ලා හිටිනවා මම ඒ කෙනාටත් කරුණාකරලා මේ කරපු ප්‍රයත්න නිසා කයට හිත ගන්න පුළුවන් වුණාද? මේ කයේ හිත තියානකොට එක හුස්මක්වත් දකින්න පුළුවන් වුණාද? ඒක කොහොමද දැක්කේ කිව්වොත් ඒ හරහා තමයි ගමන තියෙන්නේ. අනිත්‍යව නතර කරන්න මේකට ගරු කරන්න ඕනේ. මේක ගරු කරන්නේ නැතුව අනිත්‍යව නතර වෙන්නේ නැහැ. මම සංගත සාධනයි පින්වත් ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනා කරනකොට හිතට එන කරුණු දේවල් යටපත් කරන විදිය සහ එන සිතුවිලි යටපත් කරන විදිය සහ සක්මනේ යෙදී සිටීමට ඉදිරියට බලාගෙනද සක්මන් කරන්නේ නැත්නම් අපි බලාගෙන සක්මන් කරන්නේ කියලා දැනගන්න කැමතියි. මේ නිවැරදිව කරන විදිය මට පහදා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ. පොරොන් සර්ණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ පුණින් සතර සත්‍ය අවබෝධ වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමෝ බුද්ධාය. මේ මට සැකේ තියෙනවා පරණ එකනාගේම අත්අකුරු වෙන්න ඇති. ඒ වගේ තියෙනවා. ආය දෙකක් නැහැ ඉතින් ඒක අහන දෙයක්. ඒ නිසා මේ කෙනාට හොඳම වැඩේ මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. ඒකේ දෝෂයක් තියෙනවා ඒක බයි ඔක්කොම තොරතුරු කියපු නිසා ඉඳගත්තාම මොනවද කරන්න ඕනේ සක්මන් කරනකොට මොනවද කරන්න ඕනේ කියලා අර පළවෙනි සැරේ අහනකොට මතක් වෙන්නේ. ඒක නිසා අපි කරන්නේ අනකොට මේ මූලික උපදේශ පන්තිය ඒ CD එකට දාලා දෙනවා. ඉතින් මේක මේ අවුරුදු 17 ඥාන පිරිවෙ ළමයි එක කරපු භාවනා වැඩ පිළිවෙලකදී ඒ ළමයා මට පැහැදිලිවම දොස් කිව්වා ඔබ වහන්සේ ඇවිල්ලා මේ පැයක් භාවන බණ බණක් කියනවා ඒව මොනක්වත් අපිට මතක නැහැ අනිත් දවසේ ලක්මන්ට ගියා මොකද්ද කරන්න ඕන කියලා දන්නේ ඉඳගන්තියා මොකද්ද කරන්න ඕන කියලා දන්නේ ඊට මීට වැඩිය හොඳයි සක්මන් කරන වෙලාවල් වල පරියන්ක කරන වෙලාවට එතන එතන කියලා දෙන එක කියලා. ඒක මම පිළිගන්නවා මොකද හේතුව මේ පැයක බණක් තුනට කඩලා මේ ටිකයි මම සක්මන්ට ගන්න ඕනේ මේ ටිකයි පරියන්කයට ගන්න ඕනේ මේ ටිකයි ගෙදර දොරේ වැඩ කරන සතිය පිටවන්න ඕනේ කියන එක උංග දෙනකොට දරා ගන්න අමාරුයි. ඉතිකට තියෙන එකම උත්තරේ තමයි මේ බණ තුන් හතර සැරයක් අහන්න. ඒ නිසා මේ බණ අහලා නැතුව වගේ මේ උත්තර දීලා තියෙන්නේ. බිම බැලුවත් කමන්නේ උඩ බැලුවත් කමන්නේ හරහට බැලුවත් කමන්නේ ඇවිදින බව දන්නවද කියන එක මට කට උත්තරයක් ගන්න පුළුවන් නම් මට පුළුවන් මේ මේ තියෙන තොරතුරු වලින් මෙහෙවන්න. ඉතින් ඉස්සලා එක්කනාගේ මතක් වුණා නම් ඉස්සලා එක්කනාටත් බැන්නනම් මම මෙයාටත් බැන්නයි කියලා ඉතින් දැන් උත්තර දෙන්නේ නැත්තම් ඉතින් બોලේ මම මොකද කරන්නේ ආයෙසරයක් මම හිට මට සමහරලාට අද දවසේ යන්න වෙලා තියෙනවා වැඩකට කොළඹ නිසා මම හිටිනකොට සමහරට එකට මට එන්න පුළුවන් වේද කියන්න බෑ එහෙම වුණොත් එහෙම සංවිධානය කර නැත්නම් මම කියනවා ඒකට මම එනවනම් කල්යතු රිජිත් මතක් කරන්න නැත්නම් මම එකට පරියන්කයක් දාගන්නවා ඒක ලෙවලා පස්සේ වෙලාවක තුනට හෝ එන වෙලාව බල්ලා සක්මනයි මේ සාකච්ඡාවයි බණයි අපි බලමු අවස්ථාව හැටියට පිරිමා ගන්න. එතකොට මම ඉල්ලා හිටින්නම් මේ මේ රෙකෝඩින් කරන එකනට අවශ්‍ය කෙනෙකුට වෙනම කාමරයක මේ මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. ඒක කීව දෙනෙක් අහන එක හොඳයි මොකද තේරෙන්නේ නැත්නම් ඒක තමයි හොඳම වැඩේ. මේක නන විශේෂයෙන්ම අහන්න ඕන. ඒක මේක නක් කොහොමඩක්වත් දන්නේ නැහැ මට පේන විදිහට සක්මණේදී මොකද කරන්න ඕන කියලා නොකරන දේ ගැන කියනවා. නොවිය යුතු දේ ගැන කියනවා අඩු ගානේ සක්මණේදී හිත යොදන්න ඕන හැටි ඔළුව පහත් කරලා තියන්න ඕන කියන එකට ඇහිලා නැහැ. යාට උගාවක් ප්‍රෝජන වෙයි. ඒ වගේ අයට උගාවක් ප්‍රෝජන වෙයි. ඒ මූලික බණපතිය නැවත අහන එක ඒ නිසා ඒ බණපතිය අහන්න සුදුසු වෙලාවක් ගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් මට කට උත්තරයක් දෙන්න තමන් ඇවිදින බව ඇවිදින වෙලාවට දන්නවනම් මට පුළුවන් මේවන්. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරන විට එය සිහියෙන් යුක්තව කළ හැක. පය ඔසවන විට ඔසවන බවත්, තබන විට තබන බවත්, මුල මැද සහ අග වශයෙන් හඳුනාගත හැකි බවත්, රළු සහ සමුදු, ස්පර්ශ වෙන දැනගත හැකි බවත් වශයෙන්ි. මාගේ ප්‍රශ්නය සක්මන් භාවනාවට ආනාපාන යොදාගත හැකිද යන්නේ. කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් බව, නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවායි පතමි. ඔය මෙතනත් අවසාන කොටස පටලවිලක් මුල් කොටසේ තියෙන අඩුවක් සක්මන් පෙළා සතිය සක්මන් කරනවා සතිය පිටවන්න පුළුවන් කිව්වට වම දකුණු වශයෙන් දකින්න පුළුවන් පේන දේ ලියලා නැහැ. එක තැනක විතරක් කළු බව කොරෝසු බව වැටෙනවා කියලා පොදුවේ ලියලා තිබුණාට වම තියෙනකොට මොනවද වැටෙන්නේ? ඒක දකුණ තියෙනකොට කොහොමද ඒක විනාශ වෙන්නේ? මොනවද වැටෙන්නේ කියලා ඉවසීමක් තිබිලා නැහැ. හරියට සක්මන කරන වෙලාවදී විස්තර කතා කරා. ඒ තියෙද්දි දැන් අහනවා සක්මන් තියෙද්දි ආනපන කරනද කියලා. ඒ කියන්නේ හොඳට ඕම තවත් අවුල් වෙනවා තවත් ඔය කරුණු මාරු කරන නිසා මම තිනකොට සහ දකුණ තිනකොට වැටහෙන දේ බලන්න මිස ඒ වෙනකොට ආනපානෙට හෝ වෙන දේවල් වලට හිත දානවයි කියලා කියන තවත් අවුල් වෙනවා ඒ නිසා අදහස් වශයෙන් ප්‍රකාශ කරනවා සක්මන් කරන වෙලාවේදී වෙන මොනම දෙයකට හිත දැම්මත් ඒක අර ඒකේ සරල භාවයට ඍජු භාවයට කරන සංකරකීමක් අවුල් කිරීමක් වෙනවා ඒ නිසා ආනපානේ දාන වෙනුවට වම වම වම වශයෙන් දකුණු වශයෙන් තියෙනකොට වැටහෙන දේ මීට ගොඩාක් වැඩි කරලා වார்த்தාවට ඇතුළු කරන්න පුළුවන් නම් දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඉඩක් එන්නේ නැහැ. ඒක නිසා මේ කාරණා දෙකම වටහා ගන්න දැනනවා නම් දැනුම් කරුණු වார்த்தාවට ඇතුළු කරන්න. අත් දකින්න දේ අත් විඳින දේ. දෙක අනවශ්‍ය දේවල් ඔළුවේ මේකට දාන්න එපා ප්‍රත්‍යක්ෂයේදී හිතේ දේවල් අන්නේ දෙක සුද්ධ කළා දුන්නොත් සක්මණේ තව ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මා ප්‍රථම වතාවට මේ භාවනා වැඩසටහනට සහභාගී වෙමි. ජීවිතයේ ප්‍රථම වතාවට ඔබ වහන්සේගෙන් භාවනා කිරීම සඳහා කමතහනක් ලබා ගතිමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව මුලින්ම සක්මන කිරීමට උත්සාහයක් අතර මුලින් පේර කිහිපයක් සමහා දක්න වශයෙන් සිහිය පවත්වා ගත හැකි අතර ඉන්පසු එංවිදී විවිධ අරමුණු පරාසිත දිවියයි. මෙතෙක් මද වේලාවකින් නැවත ආයාසයෙන් තොරව වම් මෙනෙහි වේ. ප්‍රාව නිතරම උතුම්ට මනෝපාසිතයි. වක්‍රයෙන් මොහොසිතයි. එසේ වුණත් මේ වීර අපහාර සත්‍යය ලැබෙනවා. කවදා හෝ ප්‍රතිපද දක්වන ලැබේවා සිතන උපවාසයෙන් උපදෙස් පතනවා. උපවාසයට මනස සුපතනවා. පළවෙනි ප්‍රශ්නේම වෙන විදියකට ඒ ප්‍රකාශයමයි වෙන විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ දක්වා කරපු හැම ප්‍රකාශයකම මම කරපු එක ඉල්ලීමක් බගෑපත් ඉල්ලීමක් තමයි බලන්න පුළුවන් කියලා කිව්වට පේන්නේ මොනවද කියලා ලියලා නැහැ. මේකේ වචනයක්වත් නැහැ. මට මේ වම දකුණේ තියන්න පුළුවන් ඒක ආයෙ කැඩෙනවා ආයෙ එනවා ආයෙ කැඩෙනවා ආයෙ එනවා කියන නමුත් එකම චිත්තක්ෂණයකවත් වම තියෙන වෙලාවේදී මට වැටුනේ මේ ටිකය දැනුනේ මේ ටිකය අත්විඳ මේ ටිකය කියලා කියෙවෙන්නේ නැහැ. ඒක මොකද්දෝ එතන තියෙනවා මේ sannivedana ප්‍රශ්නයක්. එක්ක මම මේ කියන දේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් Tamanට පය තිනකොට වැටෙන දේ කියන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කියමනේ වටිනාකමක් නැහැ. ඒ කියන එක වටිනාකම තේරෙන්නේ නැහැ. ඉතින් මේ අඳුරු උරුක් තුනම පන්නන්න ඕනේ කාට හරි භාවනා ඉදිරියට යන්න. ඒ නිසා මම ඉල්ලා හිටිනවා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ මූලික පත්‍රිකාවක් මේ වැඩ කරන භාවනා කරන ඔක්කොටම ලැබිලා තියෙනවා. විදලා දුන්නේ නැද්ද කාටද? ඒක කරුණා කරලා කියවන්න. ඒකෙදි මට මේ අද අපි දෙවෙනි සාකච්ඡා නමේ යන්නේ. නිසා මම හිතනවා සාධාරණයි කියලා ඔක්කොමවත් පොඩ්ඩමයි නෙවෙයිනේ. මොන්නම හරි දෙයක් කමඨාන් වාතාවට ඇතුල් කරන්න ඕන නම් අරමුණ මොකද්ද කියලා කියන්නේ. ඒක ඒ ඇති වෙනකොටම අරබෙන අස්පනා පිටම මෙනෙහි කරගන්න හෝ පුළුවන් වුණාද කියන්නේ එතකොට දැක්ක දේ කියන්නේ. මෙතෙක් ඉදිරිපත් කර එකකවත් මේ පිරිසිදුකම නැහැ. ඒක නිසා ඒක පිළිබඳව මම වෙහෙසෙන්නේ මේ කතා කරන්නේ. මම මේ ඕගොල්ලන්ට දවස් එකමාරක් ඇතුළත මෙච්චර බලපෑම් කරන මට මාස 18ක් ගියා මේක තේරුම් ගන්න. ඒකලත් මම බැනුම් ඇහුවා. බල මාස 18ක් ඉඳලා ඔච්චර උගත් වෙලා ඔච්චර මහාන වෙලා ඔච්චර අරණ්‍ය ගත වෙලා ඇවිල්ලා මේ කියන දේ තේරෙන්නේ නැහැ කියලා මම විශාල පිළිසිතර නිග්‍රහ ලබලා තියෙනවා. ඒ තරහට නෙවෙයි මොකද අපිට වල්පල් කතා කරන්න දැනුණාට අවශ්‍ය කාර්ය දෙයක කතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලා ඉල්ලා හිටිනවා ඒ කමඨාන් උපදේශ වාර්තා කිරීමේ කොලේ ලියා ගන්න නැත්නම් කොලයක් අරගෙන ලියා ගන්න මම මේ කියන්නේ අසවල් අරමුණ ගැනය ආශ්වාසය ගැනය නැත්නම් ප්‍රශ්වාසය ගැන නැත්නම් පිම්බීමේ ඇකිලිමේ මට ඒක එනකොට මෙනෙහි කර ගන්න හෝ බලන්න පුළුවන් වුණාද මට මම දැක්කේ මොනවද ওই කාරණා තුනෙන් නැතුව මට මොනම විදිහකින්වත් ඔය කියන දේවල් sannivedane වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් කියපු ඔක්කොටම මම කියනවා මෙතෙක් ඉදිරිපත් ප්‍රශ්න ඉදිරිපත් කරපු එක්කෙනෙක්වත් අංග සම්පූර්ණ නැහැ. මම මේ අංග සම්පූර්ණත්වය බලාපොරොත්තු වෙනා නෙමෙයි. පොඩි හෝ දිනුවක් දකින්න නම් වර්තාවට මේ කරුණු තුන ඇතුල් කරන්න නැති වුණොත් මට ඔය තුන් හතර දිනක අපි යෙදিলা මේ කටයුත්තක් කරාට මට තොරතුරු ලැබෙන්නේ මට මේ කල්පනා කරගන්න බෑ. මට අවශ්‍ය තොරතුරු නැහැ. ඉතින් ඒක නිසා නැවතත් ඒ කමඨහන් වාර්තාව සකස් කිරීම පිළිබඳ කොලේ මේ කියවන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. මොකද මේ භාවනා ක්‍රමයේ යන්නේ මේ මූලික උපදේශ ටික සහ මූලික උපදේශ ක්‍රියාවත් කරනකොට ඒ ලැබෙන වාර්තා කිරීම කරු දෙක මත. බෙහෙත් තුඩෝ කියවන්න ඕනේ බෙහෙත් බීලා ගුණාගුණ කියන්න. ඒ දෙක නැතුව වෙන බෙහෙත් තුඩෝ මට ලියන්න බෑ. ඒ නිසා එක්ක මේ බෙහෙත් තියෙන කොලේ බෙහෙත් තුඩෝ කියව ගන්න බෑ. මොකද විද්දු ලියන්නේ අකුරු කැලිනේ. සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් එක්ක ප්‍රේම කරන කෙල්ලෙක් ලියු දොස්තර මහතා ලියුමක් ලියුවොත් පාමසිකට අරගෙන යනවලු මොනවද ලියලා තියෙන්නේ කියලා බලන්න. දොස්තර ලියන ඔක්කොම සංකේත වලනේ ෆාමසිස් දන්නවා ලියපු එක ඒ කෙල්ලට තේරෙන්නේ නැහැ. ඒ වගේ කාරණාවක් තියෙන බුදුහාමුදුරුවෝ කියන දේ අපේ ඉදිරියදා ජීවිතේට අහුවෙන්නේ නැහැ. මොකද අපේ ඉදිරියදා ජීවිතේ කැමරටනේ බලන්නේ. ලාභෙටනේ බලන්නේ. ඉතින් මේ අරමුණ මොකද්ද කියලා කියන එකේ අපිට රසයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අරමුණ මතුවෙනකොටම බැලුවද නැද්ද කියන එක. මොකද මේ අරමුණෙන් අපිට රජසැපවත් ලාභයක් සත්කාරයක් සමාන ලැබෙන්නේ නැහනේ. ඒක නිසා ඒකට හිත යන්නේ නැහැ. ගියත් එච්චරයි මේ කමඨාන් සුද්ධ කරන කියන්න ඕන කියන එක දන්නේ නැහැ. ඒ නිසා යන්නේ කොහෙද මල්ලේ පොල් තියෙන්නේ. මම නැවතත් කියනවා මම මේ කතා කරන්නේ වෙහෙස වෙලා නෙවෙයි. මේ දේ වෙනකන් ඔයගොල්ලෝ කොච්චර සද්ධාවෙන් නිවන් සප ලැබේවා කවත් නිවන් සප ලැබෙන්නේ නැහැ. ඒක නම් මම දන්න හොඳ මේ නිසා නැවත නැවතත් ලියන්න නැවත නැවත ලියනකොට මුල් උපදේශ අහන්න පාඩතාවක් කමටහන් ලිවලට තොරතුරු ලියන හැටි මතක තියාගන්න. ඒ දේ නැති වුණොත් දවස් හතර ඉවරලා යනකොට කිය අනේ ස්වාමීන් වහන්සේ මේ කමටහනක් දෙන්න බැරිද? ගෙදර ගිහිල්ලා හරි භාවනා කරන්න කියලා මගෙන් ඉල්ලයි. ඉතින් ඒ කියන්නේ දවස් හතරම කිසිම තේරුමක් වෙලා නැහැ. ඒක ඉතින් මේ ඉන්න ටිකේ කරගන්න මම මේ කතා කරන්නේ. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අතර මිනිස්සුක හැදෙනවා. මිනිස්සුක තියෙන විට කොහොමනේ පැස්සක් කැටපොක් කර කර තමයි ඉන්න වෙන්නේ. භාවනා කරන විට හාවනක් අවස්ථාවල විශේෂයෙන් ආයවක සතිය පවතුන අවස්ථාවල තත්පර පොත්පතකින් කීපයකට පැස්ස යටපත් කරන්න හදන නිසා සතිය නෑ කියලා තේරෙනවා. මම හැම විටම කයරේ නැත ඉන්න උත්සාහ කරන නිසා මම මේ දවස්වල මිස් එක එක්කම කොහොමද සතිය ප්‍රාප්තවන්නේ? ආනාපානේ කරන්නත් ඕනේ. තාත්කලිකව මේ දවස්වල මට ඒක ගොඩක් වැදගත් වුණා. මේ මට කල හැකියි සිතේ නමුත් මේ දවස් දෙකේ මම කරගත නොහැකි දේ. කයට සිත නමකලකට කස්ස දැනේ. මෙසේ යටපත් කරමි යටපත් කරමි කියලා සෑහෙන වේලාවක් කියනවා. නමුත් එසේ යටාගත නොහැක. සතුන්ගේ ආශිත මොහොත ප්‍රහාණයක් ඇද්ද. විශේෂ කියන්නේ මානසික ලෙඩක්. ඒක දන්නවනම් පළවෙනි දවසේ තේරුම් ගන්න මේ තමන් එක තමන් තියෙන द्वේෂය තමයි ලෙඩක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ඇඟට හිත ආපු ගමන් द्वේෂය වැඩෙනවා. ඒ තරම්ම අපේ ජීවිතය හැදිලා තියෙන්නේ වර්තමාන මොහොතේ द्वේෂ කරලා තමන්ට තමන් ද්වේෂ කරගත්ත කල්පනා පරිකල්පනාවක් මනුෂයා තුළ තියෙනවා. ඒකයි අපි වෙන කට්ටියට ප්‍රේම කරන්නේ, අතීතයට ප්‍රේම කරනවා, අනාගතයට ප්‍රේම කරනවා, අරයට ප්‍රේම කරනවා, මෙයාට ප්‍රේම කරනවා. කයට හිත ගත්ත ගමන් මේක නිකන් ආපත්‍යගත වෙච්ච හුස්මක් ගත්තා වගේ. ඒ නිසා නමුත් මට මට නම් තේරෙන විදිහට මට වීස් එක නෑ මට එකපාරක් කිට්ටු කෙරුවා නියුමෝනියාවට. ආයිති එතකොට කිව්වා වීස් එක වගේ ටිකක් තියෙනවා කියලා. නැත්නම් මයි ළඟ නෑ මම හරියම ප්‍රේම කරනවා මගේ කයට. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මට ඔය එක්කෙනෙක්වත් එපා. මට ඕනේ මාත් එක්ක ඉන්න එක විතරයි. ඒ නිසා මට එහෙම ලෙඩ නෑ. ඒක මම ආඩම්බරෙන් කියන්නේ මේ මේ කෙනාට සුවපත් වේවා කියන. ඒ නිසා වීෂය කියලා කියන්නේ ද්වේෂයක් බව මතක තියාගන්න. මේක මානසික ලෙඩක්. මේ මානසික රෝගයට උත්තරේ තමයි මම දැන් මෙතන කියලා බලන එක බලනකොටම මේක ඇවිස්සෙනවා. ඉතින් ඇවිස්සුණා කියන්නේ සතිය වැඩෙනවා කියන එක. මට දැන් හොඳටම කැස්ස තියෙනවා. මට දැන් හිතට කයට හිත ආපු ගමන් කැස්ස වැඩි වෙනවා කියලා කියන්නේ මම අහනවා ස්වභාවයෙන් ඒක සතිය වැඩි කරගන්න හේතුවක්ද නැත්නම් සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්න කාරණාවක්ද කියලා ස්වභාවයෙන් අහුවොත් මොකද කියන්නේ ස්වභාව මටත් විශ්සක වගේ නෝ දැන් ද්වේෂය නැත්තම් දැන් මගේ හිතට කයට හිත ආපු ගමන් උගුර කහන්න ගන්නවා වීසක එනවා. ඒක හරින වැඩි. ඊට පස්සේ අහන දැන් කොහොමද වීසක නතර කරන්නේ? ඉතින් ගැන ආයෙ ද්වේෂ කරන්න කියලා. එනවා හිත පිට යන්න ඕනේ. ඒ නිසා මේ සතියෙන් මේ උත්තරේ දෙන්නයි හදන්නේ දැන්. මේ ලෙඩේ සනීප කරන්නයි හදන්නේ. ඒ සනීප කරන්න හදනකොට ලෙඩේ වැඩි වෙනවා. ඒක සාමාන්‍ය ස්වරූපෙනේ සිංහල බේත බීපුවා ලෙඩ වැඩි කරනවා. ඉතින් මේ පළවෙනි බේත් පන්ති ලෙඩ වැඩි කරනවා. ඉතින් මේක සතිය වැඩිවීමේ අංශයක් නුරුස්නා ගතිය වැඩිවීමේ අංශයක් මටම ද්වේෂ කරන්නේ වැඩිවීම අංශයක් අනික් මේ කරදරයක් වෙනවයි කියන එකත් ද්වේෂයක් මට නමුත් හද දෙයනේ මෙච්චරත් කොල්ල මේ භාවනා කරන්න ආපමොත් මේක හැසන අතර වෙන්නේ නැහැ කියන මේ ඔක්කොම සතිය වැඩිවීමේ ලක්ෂණ. නමුත් මේ ලියලා තියෙන්නේ සතිය නැති වෙච්චි මේක වුණියමක් මේක කන්දොස් කිරියාවක් මේක ලෙඩක් කියන ලක්ෂණ. ඉතින් එහෙම හිතන එක අයෝනිසෝමනසකාරේ නම් මේ කයට හිත ගත්තක මං කැස වැඩි වෙනවා කියලා කියන්නේ හිත හොඳ කාරණාවක් නේ සත්‍ය වැඩි වෙනවා කියලා එතන වැස්පන අපිට පේනවනේ. ආන්නේ විදියට පොඩ්ඩක් හරි වාට දාගන්න. එතකොට මේ භාවනාව දැන්නවත් ප්‍රතිඵල දෙන්න පටන් අරගන්න. කයට හිත ආපු ගමන් කැස වැඩි වෙන ඉතින් කොච්චර ෂොක්. මේ කරමුණු කරා. මේක තනියම ඉඳලා කරන්නත් බෑ. සෙනඟක් ඉතර ඉන්නත් ඕනේ. Taman කහින ගානේ තව 40කට ඉතර ඉදෙන බව දැනගන්නත් ඕනේ. එහෙම නැත්නම් මේක සති සතියට අරමුණක් වෙන්නේ නැහැ. මම මේ අනික් කට්ටියට කැහි කැහි කැසිල්ල මාර්ගයේ මෙයාට සතිය වඩන්න දෙමේ මම මේ කතා කරන්නේ. ඒකට උත්තරේ නිතරම ලේන්සුවක් පාවිච්චි කරා. කැසෙනකොට හොත්තට හංගන්න යන්න බෑ හංගන්න ගියම කැස සිද හොත්තට කට ඇරලා හයියෙන් කහින්ද ලේන්සුවක් තියෙනවා. කියන්නේ මෆ්ලර් එක කියලා කියන්නේ සයිලන්සර් එක කියලා කියන්නේ. ලේන්සර් හොත්තට හයියෙන් කහින්ද වසංගණ්ඩ ගිය ගමන් කැස වැටෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මට ඒ දින ද්වේෂය. මේක මානසික ලෙඩක්. මානසික ලෙඩේට උත්තරේ මම දැන් මෙතන කියලා හිත පවත්තන එක. හිත පවත්තනකොට ලෙඩේ වැඩි වෙනවා. ඉතින් ඒක හරි හොඳයි. ලෙඩේ ඉවර වෙන්න හදන්න. ඒකට හොඳට කැහැලා යන්න අරින්න වසංගණ්ඩ එපා. කහින හැම වෙලාවෙම දැන් සතිය පිහිටවන්න කරනවත් තියෙනවා. මගේ ඇඟට කයට හිත ගිය ගමන් සතිය වැඩි වෙනවා කියලා කියන්නේ සතිය පිහිටුව බවට හරියට පෙරහැර පිටත් වෙන ඉස්සලා වෙඩිල්ල පත්තු කරා වගේ. දැන් හරියන්නේ නැකද? වෙඩිල්ලපත් වෙන ලොණ්ඩෝන් ගාලා කහින්න ගන්න. ආනේ විදිහට දාගන්න බැරි නම් ඒකට අපි තවත් විස්තර වශයෙන් කතා කරමු. නමුත් මට නම් පේන විදිහට භාවනා හොඳට වැඩ කරනවා සතියත් හොඳට තියෙනවා. නමුත් බලලා තියෙන ප්‍රශ්න තියා ද්වේෂ මුඛේ. මේක ඥාන මුඛයෙන් බලන්න මේ වීසක කියලා කියන්නේ මානසික රෝගයක් කියලා බාර ගන්න. ඇදුම වගේ තමයි ඉස්සල්ලාම ලෝකේ අඳුනගත්තේ 150ක් සයිකෝසොමැටික් කියලා. මානසික රෝගයක් තමයි ඇදුම රෝගී. ඒ කියන්නේ ගෙදර ගෑණි මිනිහත් එක්ක තරහ නම් මිනිහා ගෙදර ඉන්න හැම වෙලාවෙම ගෑනට ඇදුම. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ නැත්නම් 20 එකේ. නැද්දකින් ඔබතන් නොදොමකින් තමයි. දැන් අපි 20 එකේ එනවා සතිය එනකොටම. කායට සතිය එනකොටම 20 එකේ එනවා. ඉතින් ඒ කියන්නේ හොඳටම ලකුණක් මේ සතිය පිටලයි කියන්නේ. ඒ නිසා ලකුණු දෙකයි මම කියන්නේ මේ කර්මා කරලා හරි පැත්තට දාලා කල්පනා කරලා සතියට ඉනිමගක් කරගන්න හොඳ ලේන්සුවක් නිතර පාවිච්චි කරන්න කැස්ස වශන් ගන්න එපා ලේන්සුව තියලා හොඳට කහින්න. එතකොට විස බීජ පැතිරීමත් අඩු වෙනවා. සද්දෙත් අඩු වෙනවා. කැස කැත නැතුව කහින්න පුළුවන්. එහෙම නැත්නම් අර ගොරෝසු කටහඬ එන්නේ. ඒක හොඳ නැහැ. ඒක පිරිසටත් හොඳ නැහැ. කැස්ස නැත් කහින්න නැති කටියට උනත් දැනගෙන තියන්න. එහෙම වෙනකොට ඒක පාරට එහෙම කහින් නැතුව මොකක් හරි ලෙඩි කෑල්ලක් මෆ්ලර් එකක් දැන් ටිෂු එකක් කියලා හයියෙන් කයින් එතකොට ඇරලා යනවා ස්වාමීන් වහන්සේ මනස සහල් වීමට සසර කටකර ගැනීමේ මාර්ග හඳුනා ගැනීමට උපදේශකත සිටින උපත් දරුවෙකුට දිය යුතු පොත පොතක නමක් සඳහන් කරන්නේ ඔබ වහන්සේ කී පෞෂ්ඨික අවස්ථාවක කොට පුරා ඇත. උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. මම කාගාට කාටවත් නිවන් දකින්න කවුරුත් අටමැව්වට මම කිසිම කෙනෙකුට වග වෙන්නේ නැහැ. ඉසල තමන් හොඳට දැනගන්න දැනගෙන තමන්ට වැටෙන්නේ කියන්නේ. එහෙම නැත්නම් මේ දරුවා මට කතා කරනකොට මම දන්නවා මොකද්ද කියන්න ඕනේ කියලා. ඒ දරුවට අවශ්‍යතාවයක් නැතුව ඒ දරුවට මොනවද කරන්න ඕන කියලා මට ඒ දරුවගේ කිට්ටුවන්තයෙන් දැනගන්න බෑ. කිරි හොඳයි කියලා මනුස්සෙක් හිටියලු. ඉතින් මේ මනුස්සයාගේ ගෑණිට දැන් නෝනාට කියමුකෝ ඒ උණක් ඇදිලා. ඉතින් ගියාට පස්සේ වේදා කිව්වලු නෝනාගේ අත අල්ලන්නවා කියලා නාඩු ගන්න. ඔක්කොල්ල ඒක නම් කරන්න බෑ. මම නෝනාගේ අත අල්ලන්න, ඔයා මගේ අත අල්ලගෙන නාඩි ගලන්නේ කියලා. ඉතින් ලෙඩා කිව්වලු එහෙනම් කිරි හොඳා කියලා බේතල් ලියලා දුන්නා. එහෙම අනුන්ගේ අත අල්ලලා නාටි බලන්න බෑ. නැති අම්මට තාත්තට උනාට දරුවන් නිවන් දකින්න බෑ. මෙන්න මේ පාහර වැඩේ තමයි ආගමෙන් කරන්නේ. ආගමෙන් කරන්නේ මේ අතරමැදට ගිහිල්ලා අපි ඒක ආගමට උනන්දුවක් ඇති කරලා සද්ධාාවක් ඇති කරලා ඒක දෙන්න ආදන. ඕක තමයි මිෂනරි කියලා කියන්නේ. මිෂනාරි කාර්යෝ කරන්නේ උන් දන්නේ නැති ගුණහරපයක් ඇවිල්ලා මේ මිනිසුන්ට උගන්වන්න හදනවා. ඒ නිසා මේ දරුවා මට සම්බන්ධ කරන්නේ මං කියන්නේ අත්‍යවශ්‍ය නැහැ. එහෙම නැතුව මේ විදිහට නිවන තියා මේ කිලින් හම්බෙලාවත් අපිට සාකච්ඡා කරන්න බැරි වෙලාවේදී මේ කවුදෝ ලියපු පොතකින් කාටදෝ බෙහෙත් දෙන්න දාදනවා කියන එක බැරි නන්නේ. මොකද මට ඉස්සල්ලාම ඥානාරාම ස්වාමීන් සම්බන්ධුනේ පොතකින්. කහම්බෙකින් සිද්ධ වුණේ. ඒ නිසා පොත්වලට මම බොහොම ගරු කරනවා. නමුත් මේ යන ක්‍රමේ කවදාවත් හරියන්නේ නැහැ. ඒ නිසා මෙහි භාවනා කරනකොට තමන්ගේ වැඩ බලාගන්න. එහෙම ඕනේ නම් ඒ කෙනාට මෙහෙට සම්බන්ධ කරන්න. එහෙම නැතුව එයාගේ අවශ්‍යතාවයට සපේනවා මිසක් මේ වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවයට සපේනවා කියන එක මම කියන්නේ නරක දෙයක් නන් නෙවෙයි සද්ධා චුනර ප්‍රඥාව නැහැ. sannivedanaක් වෙන්නේ නැහැ. දැන් මෙතන ඉඳලා පේනවනේ අරමුණ මොකද්ද කියලා කිව්වට කියන්න කිව්වට කී සැරයක් කියන්න ඕනේද? ඒක තේරුම් ගන්න කියලා. අරමුණ මෙනෙහි කරාද නැද්ද කියලා කියන්න කියලා කියන එක කවුද කරන්නේ? ඊට පස්සේ අරමුණ ඉදිරියටලා මෙනෙහි කළ වැටහිච්ච දේ කියන මේ කාරණා තුන මේ කියන්නේ අපි දැන් මූණට මූණ හම්බ වෙලා දවස් දෙකක් එකට ගත කරලත් අමාරු නම් මං නන්නාතුන්න කෙනෙකුට කොහොම පොතක් රෙකමන්ඩ් කරන්නද? මිටෝටි ගොඩාක් වෙනස් තත්ත්වේ ඒකේ නමයෙන් අහනවා. නම් ඒතකොට මට එයාගේ නාඩි බලලා අත අල්ලලා බේතක් කියගෙන දැන් මෙතන ඉන්න එක්කනාගේ නාඩි බලලා එයා ඕක කරන්න ගියා හරියන්නේ නැති මට කිරි හොඳා කියලා ලියන්න වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ ගෙදර බැල්ලියක් සිටී. ඌ ඉතාම කරුණාවන්තයි. මම භාවනාව හමාර කර ගෙදර ගිය විට තනියම නිසා හඬා වැටේ. මේ සතාට කරුණාව දැක්වීම නිසා සතාටත් මටත් සසරදී කලවරයක් නේද දැනගන්න ප්‍රාර්ථනා. දෙවියන්සේට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි. මේ භවයේදී චතුරාසත්‍ය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ ලියන එක නතරලා බැල්ලියව නම් හරි මෙතෙන් භාවනාවට. ඔයිට වැඩිය වැඩේ වෙනවා. දෙන්න මාරු කරගන්න එක නැති වැල්ලිට කියන්න ගිහිල්ලා භාවනා කරලා ඇවිල්ලා මට කියපන්. එනතම් මේ ලියන බල්ලා හො වැල්ලි ගිහිල්ලා ඒ වැල්ලිට කියන එකයි තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා මම මයි ළඟ තියෙන කෙටි ආප්ත උපදේශයක් be mindful mind your own business සත්‍යමත්යන් තමන්ගේ වැඩක් බලාගන්නේ මම දැන් මෙතන ඉතින් ඒතිෙදී ළඟ තියෙන කට්ටියට ඔක්කොමත් අරගෙන යන්න ගියාම බඳන මට නම් කිසිම පටලවිල්ලක් නැහැ මම මේ දෙන උත්තරේ මොකද මයි ළඟ අනුකම්පාවක් මෛත්‍රියක් ඇත්තෙම නැහැ. ඒක බිම තියලා තමයි මම පටන් ගත්තේ විපස්සනාව. ඒකත් එක්ක යන්න ගියොත් අපිට ගඟ විශාල වෙන්න විශාල වෙන්න ගඟේ වේගය අඩු වෙනවා. ගඟ පටු වෙන්න පටු වෙන්න වේගත් වැඩි. ඉතින් ඒක නිසා මේ වගේ කාරණා මං වගේ මනසකින් නාහයින් එක උඟක් හොදයි. ඇයි ඉඳලා හිටලා සභාවට hina වෙන්න ඇහුව ප්‍රශ්නකුත් නැහැ. මයි ළඟ එහෙම එහෙම කවුරක් එහෙම තරහ යන ගතියක් එම අඩුයි. මේ මොකද මට පේනවා මේ බැල්ලියට මීට වැඩිය පොඩි කල්පනාවක් හොඳට තියෙන නිසා කරුණාකර අනිත් දවසේ බැල්ලිය වෙවන්න මෙයා ගෙදර නතර අපි ගරු ස්වාමීන් වහන්සේ අපතරේ අනුකම්පාවෙන් නාට්‍ය ගීත වාදිත විසුණු දර්ශන ඒ ශික්ෂා පදේ ඉතා පැහැදිලි ලෙස අපට පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට පොදු පරිදි සෝපතමි. මේක සඳහා අපි අපත්‍ය අදාළ පෙරේරුකාණේ ස්වාමීන්ගේ පොයේ දිනේ කියලා පොත කියවන්නේ. ඒකේ තියෙනවා සෑහෙන විස්තරයක්. මේකට සඳහා අපිට මේ වෙලාව ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන තරම් ලියවිලා තිනවා. ඔක්කොම සඳහා අවශ්‍ය නැහැ. මේ කැමති එක්කන පොත අරගෙන කියවන්න. පරපර ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස කරන විට හිස් බවක් දැනෙනවා. භාවනාවේ එක තැනක් වගේ පේනවා. හිත හිතත් වහවහ පිට පේනවා. මේකට උපදෙස් දෙන්න. උපවාසයට පුරුවන් සමයි. මේක මේ තරම් මේක කියන එක පිරිසිදු නැතිකම තියෙන මොකද්ද පණිවිඩයක් තියෙනවා. මම කැමැති දැනගන්න මේ කෙනාට තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටහෙනවා. කැමැතිද ඒ කියන එක නා මේ මගේ ප්‍රශ්නට උත්තර දෙන්න? ඒක නැත්තම් මම කියනවා මේ තමන් භාවනා කරන්න කරන්න ආනපානේ හෝ හිස්තන හෝ වෙන අරමුණු වෙන එක නෙවෙයි ඉඳගෙන ඉන්න බවේ වැටහීමක් වැඩි වෙනවද නැද්ද කියන එක ආන්නේ දෙක මට කිව්වොත් මට කියත හැකි මේක සාකච්ඡාවට ගන්න. එහෙම නැත්නම් මේ කියන්න හදන තොරතුරු ඇවිල්ලා නැහැ. අනිතකේ ඉදිරිපත් කරලා තියෙන ගොනුව මේ තේමාවක් ඔප්පු කරන එක නෙවෙයි අතරින් මෙතනින් තොරතුරු. ඒ නිසා මම කෙටියෙන් අහන්නේ මේ කෙනා භාවනා කරනකොට එන්නේ එන්නේ දැන් මම ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන කේ වැටහීම වැඩි වෙනවද නැද්ද කියන එක සභාගත කරන්න නැත්නම් අනිත් දවසේ ඒකත් එකතු කරලා පරියන්ක ගැන කියනකොට ඒකත් එකතු කරලා රචනෙ ලියන්නේ කියලා ඉල්ලයි. ගෞරවයෙන් මහපාණන් වහන්සේ දවසක් පහට පෝති පරියන්කේදී මා පුංගින් හැකලින් බලමින් සිටින විට සිත විනාඩියෙන් විනාඩියට මෙන් භාවන අරමුණ පුතෝ ගොස් වෙනද්දී සිටි. හිඟේ මතක් වේ. මෙලෙස ප්‍රය භාගයක් පමණ සිටින විට පුරුදීම ශිපිනීම් සංසදී වැඩෙනී පර්ගෝ වස්තුවේ ගැස්මක් අපරපීමක් වන්න දැනේ. පර්ගෝ වස්තුව ගෑන හැටි හොඳින් දැනේ. ඉන්පසු ඒ නොදැනී ගොස් පිරිනීම් ශිපිනීම් මෙහි කරන විට නැවත පර්ගෝ වස්තුව අන්නවා අන්නවා වෙන සංයාවක් නිකුත් කරයි. මෙලෙස අත්මන්ට හේතු පාදා දෙනමින් ඉල්ලා සිටිනු. මන්ට කලියුත්තේ කුමක්ද පාදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ වගේ අත්දැකීම ලැබපු ලැබපු කෙනෙකුට විශ්වාසයකින් නැත්නම් සැකමුසුව නැතුව සැක දුරුව යන්න නම් අර මුල් ටිකේ නැත්නම් පටන් ගන්නකොටම කොහොමද පිම්බි මැකිලින් පෙනුනේ විනාඩි 30කින් අරම මේව අරමුණු දකින්න ගමන් පිට යන ගමන් නැවතෙන ගමන් ඇති වෙච්ච මේ පිම්බීමේ හැකිලිමේ වෙනස්කම ජවනිකාවෙන් ජවනිකාවෙන් දැනගන්නාසුළු අධ්‍යවශ්‍යකින් දැනගන්නාසුළු කැමැත්තකින් වාඩි වෙන්න වාඩිලා බලන්න කොහොමද හිත පිට ගිහිල්ලා ආවත් අරමුණේම තිබ්බත් මේ තැම්පත් වෙන්නේ ඉස්සලා ගොරෝසු වෙලාවේ කොහොමද පිම්බීම හැකිලිම දැක්කේ මත ඉඳගත්ත ගමන් එතන ඉඳලා මේ নানা ආකාර අතිරේක ජවනික අතරේ ඉබ්බී මැකිලන මොකද උනේ කියන විශ්වාසෙත් ඇති වුණා නම් පස්සේ හරිය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාවට ඉදිරියට යන්න පුළුවන් බව ලකුණු වගේක් පෙන්නනවා. නමුත් සතිය අකණ්ඩව තිබිලා නැහැ. ඒ නිසා අනිත් දවසේ ඒකට ලෑස්තිලා යන්න කොය කොතන ඉඳලාද මේ පිම්බි මැකිලිම නිශ්චල tempat වෙන තැනට ආවේ කියන ඒ ජවනිකාටික දැක්කන ඊගාවට කරන්න ඕන එක භාවනාවෙම කරලා දෙන්න. එනිසා අනිත් දවසේ ඉවසිල්ලෙන් මේට වැඩිය මූල කර්මස්ථානට සාපේක්ෂව විස්තර වැඩි වශයෙන් දක්ව ගන්නා සුළුව භාවනා කරන්න. එතකොට විශ්වාසයත් වැඩි වෙනවා. භාවනාව විසින්ම ඉදිරියට ගෙන යාමත් වැඩි වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී ආනාපාන සතිය ටික වේලාවකින් සිත සිතේ පැවති සිතුවිලි මතකයන්ට සිත එයි. අතීතයේ දුක නොයෙක් දර්ශන බුල්ලයය නගර පරිසර සිතේ මෙවි පිණි ඔය අවස්ථාවේ ඒවා මතක් කරගන්නයි මෙහි කල යුතුද නැත්නම් නැත්නම් ඒ ගැන මොනව නොකර යලි ආනපානය යුතුද මෙලෙස සිත ඉබේමින් සතුනි මතක එන්නේ කෙසේද යලි ඒවායේ මුදී ආනපානට ආහක සිතේ ඇතිවන සිතුවිලි කර්ම බවටපත් වේද? සිතේ ඇතිවී නැතිවී යන බව සිතේ ඇතිවී නැතිවී යන බව දකිනු. ඔබට ඉන්නදී බොහෝ වේලා නොගොස් යලි ආනාපානෙටම සිත යයි. විචරමදී මේකේ කියන්න හදන කාරණාට නෙමෙයි මම අදහන යොමු කරන්න හදන්නේ. මතුවෙන මතුවෙන ලාභේ විශ්සල දැක්කට වැඩිය විස්තර වැඩි වේලාවක් සමීපව ආනාපානයේ දකින්න එකත් විස්තර ඇතුල් කිරීමත් කරපු ගමන් අර අතිරේකට හිත යන එක නැති වෙනවා. නමුත් මේකේම ප්‍රයත්නයක සාංකාවක්වත් නැහැ. මේ පිට යනව ගැන කතා කරාට එකම තැනකවත් මෙතෙක් කියපු උඟ දෙනෙක් වගේ ආස්වාසිය මට වැටෙන්නේ මෙහෙමයි ප්‍රසවාසය වැටෙන්නේ මෙහෙමයි කියලා කියන්න හිතිලවත් නැහැ තාම. ඉතින් මං ඊටාම මේ ආදරෙන් මතක් කරනවා දකින්න වෙලාවේ එකක් හයෝ ආශ්වාස ප්‍රශ්වාස විස්තර හොයන්න පටන් ගන්න. එතකොට මේ හිතවිලි බොඳ වෙන්න ගන්නවා. දැන් මේකේ කරලා තියෙන හිතවිලි පිළිබඳ ඔක්කොම විස්තර දීලා තියෙනවා. ආනපනට එනවයි කියලා කිව්වට ඩිංගිත්තක්වත් නතර වෙලා ආනපන දිහා බලලා විස්තර කියමනයි කෙරෙන්න ඕනේ කියන හැඟීම ඇවිල්ලා නැහැ. ඒක කොහොමද ඇති කරන්න කියලා මට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මං කිව්වා මේක වැටහි කියලා මට විශ්වාසෙකුත් නැහැ. ඒක නිසා පොදුවේ මං කියන්නේ මතුවෙන අතුරු අරමුණු ගැන නානා මචි මතාන්තර කතා කරනවා වෙනුවට එක වතාවක් හරි මූල කර්මස්ථානේ විස්තර කරන්න. එතකොට කමඨාන සුද්ධ වෙනවා. එවන තුමේ මේ මූල කර්මස්ථානේ නම කියලා ඒක පැත්තක දාලා මේ අනිත්‍යව කර්ම රැස් වෙනවද නැද්ද කියලා මේ හිතවිලි ගැන කතා කරන කෙන තන්නේ කර කෙලෙසයක්, තන්නේ කර මාරපාක්ෂිකයි, තන්නේ කර කෙලෙස් වලට පොර දැමීමක්, තන්නේ කර කෙලෙස් වලට ආහාර දැමීමක්, මූල කර්මත්තානේ විස්තර කරනවා කියලා කියන්නේ නික්ලේශී බවක්, නිර්මල බවක්, ප්‍රතිපදාවක්. ඒ නිසා සියලු දෙනාටම මෙතෙක් ලියපු ඔක්කොටම මම මේ පොදුව ලියන්නේ තමන් මූල කර්මත්තානේ පිළිබඳ වැඩි විස්තර බලනවත්, වැඩි විස්තර වාර්තාවට ඇතුල් කරගන්නත් ආදර්ශයට ගන්නවනම් මේ ලියන කෙනාට වෙහෙසකුත් නැහැ, මට වෙහෙසකුත් නැහැ. භාවනාවේ බොහොම ඍජු දියුණුවක් ඇති වෙයි. ඉතින් මම දන්නවා හැබැයි ආධුනිකයන්ට ඉස්සල්ලා ඉස්සල්ලා වගේ තපතාවට නීවාසික භාවනාවක් කරන කෙනාට මුල් දවස් දෙක තුන මෙහෙම තමයි යදින්නේ. දවස් 3 4 පැන්නට පස්සේ තමයි මේ බලන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොනවද කියලා වැටෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුල් දවස් ටිකේ ගොඩක් ප්‍රතිඵල අපේක්ෂා කරන්න නරකයි. මෙහි මෙහෙම කරගෙන යන ගමන් ටික ටික ඕ හිතට වද්ද ගන්න ඊන ප්‍රමාණය නෙවෙයි ඕන කරලා තියෙන්නේ මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ. මූල කර්මස්ථානයේ භාව ගති ස්වභාව ගති ලක්ෂණ ගති නැත්නම් ඒ රචනයෙන් ඇති වැඩක් නැහැ. ඒ රචනයේ අවශ්‍ය තොරතුරු නැහැ. ඒක වැඩි කරන්න. එතකොට Tamanටම තේරේ. එතකොට හිතවිලි එන එක නතර වෙනවා. හිතවිලි වල තියෙන පෙළන ගති අඩු වෙන්න පටන් ගන්නවා. නරතර ස්වාමීන් වහන්සේ බුහන්සේ ධර්මයේ දේශනා කරන විට ගැඹුරු ධර්මයක් වත් අපට ළඟා කර ගත. ධර්මයේ දේශනා කරමින් අවසන්සේ කොටස් මනාව පැහැදිලි කරයි. අපට මේ ගහන්නකට යෙදීමට උදව් වුණේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණයයි. ඔබ වහන්සේ මේ දක්වා මේ දුර ගමන අපට යන්නට අනිවාර්යෙන් කවද ධර්ම මාර්ගයෙන් පිටින් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය යන දවසේ තමයි සාමාන්‍යයෙන් කියන්න වටින්නේ. අද කල්ැතුව කියලා තියෙනවා. ඒක නිසා මෙතෙක් ඇහිලා නැහැ මොනවාක්වත්. මල්ලට මොනවත් හම්බෙලා නැහැ. ඉතින් මම කියනවා කරුණා කරලා අර මූලික උපදේශ පන්ති දහුම්කම් දෙන්න. දහුම්කම් දීලා ඒක භාවනා පරියන්ක කරන වෙලාවේදී මේ ටිකයි ගන්න ඕන කියලා අහල පරියන්කයක් කරන්න. සක්මන් කරනවාදී මේ ටිකයි ගන්න ඕන කියලා අහල සක්මනක් කරන්න. එතකොට නම් බණින් නැතුව ගෙදර යයි නැත්තම් කියාවි අපරාධ දවස් පහක් හිටියා. මේ කිසිම දෙයක් හම්බුන්නේ නැහැ ඉතින් මම කියනකොට ඒ කතෝලික මහත්ෙක් මා ළඟ හිටියේ යා කියනවා ස්වාමීන් වහන්සේගේ වැඩ සිටිලට නෙවෙයි ඒක ප්‍රසිද්ධ දෙයක්. මිනිස්සු උදේ රැහැන්දෑවේ පටන් ගන්න උදේ වෙනකන් රාමායනේ බලනවලු. ඉතින් පාන්ද ළඟින් එක් නයි කතා කරනවලු මේ රාම සීතගේ කවුද කියලා පහුවද උදේ ගෙදර යන්න ඉස්සලා නෝ නාටකම් බලලා ඉවර වෙලා. එහෙම තමයි රාමායනේ බලන්නේ. ඉතින් නාටකමකුත් එහෙමනම් මේ වගේ බරපතල වැඩක් කරනකොට මේ නැගිට්ටා වගේ නිකන් නිින්දෙන් නැගිට්ටා වගේ ඊනි කඩලා අහනවා දැන් නම් ගෙදර යන්න වෙලා ආවරි සෝනස කමටහනක් දෙන්න බැරිද ඒ ඒකම තමයි ඔය කියවිලා තියෙන්නේ ඒ නිසා මම කරලා තියෙන්නේ ඒක වාර්තාගත කරලා තියෙනවා ගෙදර ගෙනියන්නත් දෙනවා ඒ මූලික කමටහන්ට තුන් සැරයක් විතර වුන්කම් දෙන්න හෙට අහන වෙලාවක් ඇති කරගෙන ඒකට මේ ලියුණු එකනත් කරුණාකර සම්බන්ධ වෙන්නයි කියලා මම ඉල්ලා හිටියා. කරතර ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේද හුස්ම හඳුනා ගැනීමේදී ආශ්වාස ප්‍රශ්වාස කියලා හිතෙන් මෙහි කරමින් පරාජකමක් නැද්ද? උපරාසයට බුදුබව ලැබේවා. නමුත් දැනට කරන ක්‍රමේ මොකද්ද කියලා කියනවනම් මට ඒකට සාපේක්ෂව වඩා හොඳ දෙයක් කරත හැකියත හැකි. ඒක තමයි වැටෙන ක්‍රමේ නැත්නම් දැනට කරන ක්‍රමේ. කිව්වොත් නම් ඒකට වැඩිය මේක හොඳයි කියලා කියත හැකි. එහෙම නැතුව ඒක පාරට පොදුවේ ඔක්කොට මෙන්න මේක කරන්න කියලා කියන්න බෑ. ඒක තමයි මූලික උපදේශමාලාවේ දීලා තියෙන්නේ. ඒ නිසා Taman දැනට ඉන්න தત્ත්වයේ දැන් කරන්නේ මෙහෙමයි. මට මෙච්චරක් වැටහෙනවා කිව්වොත් මම කිතයි ඔය ටෙඩි මෙහෙම කරුවොත් මෙහෙම වෙනවයි කියලා සමාජක මයිලක උත්තර තියෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරු Tamanගේ දැනට කරන්නේ කොහොමද මෙනෙහි කිරීම? දැන් Tamanට වැටහෙන්නේ මොකද්ද කියන එක කිව්වනම් මම මේට වැඩිය ලේසි උත්තරයක් දෙන්න. නැත්නම් ඔක්කොටම කියන උත්තරේ සමාජලට පිරිස නොමග යන්න ඉඩ තියෙනවා. ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ වෙත මා පින්දීන් හැකලින් බලමි. එවිට ඇතැම්කට නිඳ කියාක් බඳුර දැනේ. නමුත් එම ශනියෙන්ම යමකට බද තබන වරපටක් නිවි යන්න ඇසේ. ශරීරයේ මෛත්‍රී, බෑග් දෙපා උරුමිස් ආදී ස්ථාන ලිහිල්වී නැවත වෙනස් අරමුණු වල දූෂිත ශනියෙන්ම පින්දීන් හැකලින් සොයයි. ඒ දැනේ. ඔලස විනාඩි දෙකකින් දෙකට සිදුවේ. මේ தත්ත්වයට කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේ දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය හා වහවහ නුන් අවබෝධ වේවා. මේ රචනයයි කන්නේ මොකද්ද පිම්බීම වශයෙන් එකක් විස්තර කරනවා නම් මොකද්ද හැකිලිම කියලා එකක් විස්තර කරනවා නම් ඉදිරි පාර පේනවා. මේ තාක්කල් ඉතින් එකම ප්‍රශ්න කරුවෙක්වත් එකම තැනකදීවත් ඒ Taman දකින්න දෙය කියන්නේ. ඉතින් ඒක ඔක්කොටම හැච්චි වසංගත ලෙඩක් වගේ මට පේනවා. විශේෂයෙන්ම අද දවසේ. ඒ නිසා මට ඉපේන්නේ අර කමඨාන සුද්ධ කරන වෙලාවේදී කළ යුතු පත්‍රිකාව කියවන්න කියලා. ඉතින් ඒක තියෙද්දි මේ ඒ ටික හදාගන්න නැතුව ඊටු ප්‍රශ්න එකටවත් උත්තර දෙන්න ඕ සාකච්ඡාවට ගන්න විදියක් නැහැ. අඩු ගානේ මේ නැවත නැවත පිම්බීම හැකිලිමට හිත එන බව ප්‍රකාශ කරලා තියෙනවනම් ඒ එන වෙලාවක මෙන්න මෙහෙමයි මට පිම්බීම වැටෙන්නේ. හැකිලීමට සාපේක්ෂව මට මෙහෙම හැකිලීම පේන්නේ පිම්බීමට සාපේක්ෂව කියලා මේ විතරේ කියන්නේ නැතුව ඊතර ප්‍රශ්නට උත්තර දෙන්නම. නිසා මේ අවසාන මේ දීප එක්කන ආව කැමැතිද තමන් සාවධානව පිම්බීම හැකිලීම බලනකොට එක තැනක හෝ දැකපු අවස්ථාවක් කට උත්තරයක් දෙන්න අද්දුරු අද්දුරු සාක්ෂියක් දෙන්න සභාවට කරුණු ඉදිරිපත් කරන්න කැමැතිද කියලා මම විමසන්න කැමැතියි. ඒකත් බැරි නම් ඉතින් මම මගේ අඬු කැඩුනා වගේ. අර මොනවත් කරගන්න බෑ. තොරතුරු දෙන්නෙත් නෑ. මම ඉල්ලීමක් කරාට තොරතුරු වලට වුන්කම් දෙන්න විදියකුත් නෑ. ඒ නිසා මට තියෙන එකම උත්තරයයි අර මූලික උපදේශ පන්ති නැවත අහන්න කියන එක තමයි පස්වෙනිවතාවටත් කියන්නේ. ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරමි. මම පින්දීන් හිතියෙන් බලමි. ඉන්දීන් හැකීම් කීපයක් හතරක් බලන විට නැවත සිත වෙනතක දුවයි. සිතුවිලි පහළ වේ. සිත නීද්දේ ප්‍රබස් පවසේ. රූපපෙනි. නමුත් නැවත මනෝ ගමන භාවන අරමුණට සිත දුව යන විට ඉන්දීන් හැකීම් ආයස කරන පදින් දෙනයි. නැවත පිටකින් යලි සිත ගමන කරයි. නැවත සිත භාවන අරමුණ කෙරෙහි ඉන්දීන් දුවවිත් උරුමයෙන් හැකලෙන්නේ නැහැ. එලෙස විනාඩි දෙක දෙකක් පමණ වේ. මේ මේ ප්‍රවේග කරන මෙලෙස ගත වේ. උපවිත උඹ ගියාසිය වේ. යස්සී ආවාසිය වේ. නමුත් එම අවස්ථාවේද උඹ ගියේ නැද්ද සිතාගත නොහැකිය. නමුත් විනාඩියෙන් ඔබට ගැස්සී ආවේ නාම අරමුණට සොයා එන දේ එන විපන් ආරම්භ හතුන් ප්‍රවේග කිරීමක් දැනේ. නමුත් නැවත එය සංසිඳියයි ශරීරය විතක නොදැනියයි මේ පාදලින් පටන් ගන්න ශරීරය උඩට එයි විතක උරේසේ හිස උදසින් එන්නට යන වරණ ප්‍රේරණයයි උන්ට නැසාවට කබරයක් ඇතුවේ මේ අවස්ථාවල පුණ්ඩ මෙකලින් නොදැනිය තරම් සියුමයි නමුත් චිත චංචලයේ මේ අවස්ථාවල කලිප්පේ කුමක්ද කර්මයෙන් පහදා දෙන්නම ඉන්නවා. ඔබේ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය ආબોධ වේවා පතමි. මට බගෑ වෙන්න තියෙන්නේ මට එක සැරයක් හරි පිම්බි මැකිලින් විතර කියන්න. ආයෙවෙනි වතාවට කියන්නේ. ආයෙ සැරයක් ඔකම ඔකම ලියලා තිබ්බත් මේ කෙනා කැමතිද සාකච්ඡාවට ඇවිල්ලා අඩු ගන්න කියන්නේ මේ පිට ගිහලාවට පස්සේ ඕ පටන් ගන්නකොට කොහොමද පිම්බීම සහ හැකිලිම එකිනෙකට වෙන් වෙන් වශයෙන් හෝ වැටහිම කොහොමද කියලා අරුවන් අද අද මේ අනික් ආයෙත් ආයි උත්තරයක් ලබා දීම සඳහා කට උත්තර දෙන්න කැමතියි. ජීව නැත්නම් අර උත්තරේ මම දෙනවා කරුණා කරලා මුල් උපදේශ පන්තියට හුම්කම් දෙන්න. වෙන මට කරන්න ක්‍රමයක් නැහැ. ඔක්කොටම තියෙනවා මොකද්ද ප්‍රශ්නයක් එක්කෙනෙක්වත් මේ මූලික තොරතුරු දෙන්නේ නැහැ සාකච්ඡාට කැමතිත් නැහැ. නමුත් අවශ්‍යතාව නිසා එකම නැවත නැවත ලියනවා. ඒක පැතිරෙන වසංගත රෝගයක් වගේ තියෙනවා. ඉතින් කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙනවනම් අපිට පුළුවන් මේ ඒක පූර්වාදර්ශයක් කරගෙන ඒක හරහා අනික් අයට පණිවිඩයක් දෙන්න. එහෙම නැත්නම් මම පොදු උපදේශයක් දෙනවා. මූලික උපදේශ පන්තියට නැවත වුන් කන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී කායත සිත පුහුණුවා වම් දකුණ ලෙසින් මෙහි කරමින් යමි. එවිට සිත ඒ අරමුණේ පවතී. ඉන්පසු ඔසවනවා තබනවා යන ආකාරයෙන් මෙහි කරමින් යන යන විට එවිටද සිත පිහිටයි සක්මනේ ගොස් නැවත අද වේලාවකින් මේ යාතන සිත් ඉරියව්ව හිස සිට පාදක්වා මෙහි කර උපයයි සතියෙන් දැනගතමි එහිදී ඒ ඉරියව්ව සිතගෙන සිටීම උතරන් වේලා මොනවයි කළ යුතුද? ධර්මයට ඔසන අභිනයයි පා. පදී නිවැරදි කරගෙන ඒ කරන්නේ. ඒකදී අර මුලින්ම තියෙන වාක්‍ය විදිහට මම දකුණු වශයෙන් මෙනෙහි කරනකොට වැටහෙනදී මම තියෙනකොට මට මෙහෙමයි වැටෙන්නේ දකුණ තියෙනකොට මෙහෙමයි වැටෙන්නේ නැත්නම් වමයි දකුණයි වෙන් වෙලා පේන්නේ මෙහෙමයි ඒව නැත්නම් අර හිටගෙන ඉන්නකොට පැටෙන හැටියට සාපේක්ෂව වම තියෙනකොට මෙහෙමයි කියලා මේ සංසන්දනාත්මක තොරතුරු ටික සභාගත වෙනකන් සභාවම හිර වෙලා ඉන්නේ. ඉදිරියට ගෙනියන්න විදියක් නැහැ. ඒ නිසා මේ ලියන එක්කනාගවත් මම ඉල්ලා හිටිනවා. කැමැතිද මේ වම දකුණ කියලා මෙනෙහි කරනකොට තමන්ට සතිය පිහිටිය බව දන්නවනම් වම තියෙනකොට වැටෙන්නේ මොකද්ද කියන්නේ? දකුණ තියෙනකොට වැටෙන්නේ මොකද්ද කියන්නේ? එහෙමනම් මට පුළුවන් ඉතින් ප්‍රශ්න වලට මෙහෙවන්න. ඉතින් මේ ටික ලියන්න කැමති නැත්නම් මට කියන්න. ඉදිරිපත් වෙන්නේ නැත්නම් මට කරගන්න දෙයක්. කැමැතිද මේ ලියපෙකන මේ සාකච්ඡාවට තමන්ගේ කට උත්තරේ තමන්ගේ අද්දට සාක්ෂිය දෙන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සතිය කැඩෙන්නේ බාහිර ශබ්ද රූප ආදිට වඩා චිත ඇතුළෙන් මතුවන අතීතයට යන හෝ අනාගතයට යන නිසා බව අද හොඳින් අත්දැක්කා. එම අවස්ථාවේදී අසතමත් නොවේ සිටීමට මා බොහෝ උත්සාහ ගත්තා. මානසිකාරයෙන් සක්මන් කිරීම එසේ අසතියක් වත් නොවීමට උපකාර වුණා. මම හිතගෙන නෙවෙයි වරන්තේ නෙවෙයි ආදී මොහේ කියන තුන උපකාරයි. උපවාසයට චතුරාර්ය සත්‍ය බොහෝ ආභෝධ වේවා. ඒ විදිහට යම් වෙලාවක තමයි ධෛර්යයක් ශක්තියක් එනකොට මේ හිතගෙන නෙවෙයිනේ පරියන්ක නෙවෙයි ඇවිදින බවට ඇවිදින පයෙන් මොකක්ද හම්බෙන අත්දැකීම. මේක සාධනීය කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න හිතගෙන ඉන්නකොට දැන දැනීමයි <clears throat> වමෙත දකුණට පය මාරු කරනකොට දැන දැනීමයි අනේ දැනීම නැතුවයි මම මේ මේ පිපාසයෙන් වගේ ඉල්ලා හිටින්නේ මේ අනිකවලින් වලට වැඩිය මේක ටිකක් උත්සාහ කරන් තියෙනවා නමුත් එතන පුදුමාකාර මේ sannivedana වෙන්නේ නැති ගතියක් අපේ තුල තියෙනවා මේක මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. නමුත් අපි කොහොම හරි සාමූහික ප්‍රයත්නකින් හෝ පෞද්ගලික ප්‍රයත්නයකින් මේ වමාර ගන්න බැරි මේ අත්දැකීම ඉදිරිපත් කරන එක, අත්විඳීම ඉදිරිපත් කරන එක පොදු දෙයක් බාටපත් කරගන්නවා. ඒක වෙන්න මේ රිට්‍රීට් එක තව කල්මැදි වෙන්නේ නැති දවස් එකනේ භාවනා කරලා තියෙන්නේ. නමුත් මම කියනවා සභාව වෙනුවෙන් එක්කෙනෙක් හෝ ඉදිරිපත් වෙලා ආයේ දේ මේ සාකච්ඡා කරලා අපි මතු කෙරුවොත් මේ ඔක්කොටමගේ උත්තර වෙයි. ඒක නිසා හිතගෙන නෙවෙයි ඇවිදිනවා කියන වම තියනවා කියන වැටෙන්නේ කොහොමද? දකුණ තියනවා කියලා වැටෙන්නේ කොහොමද කියන තොරතුරු ටිකක් මේකට ආවනම් සෑහෙන දුරට රචනයේ අංග සම්පූර්ණ වෙන්න පුළුවන්. නමුත් ධෛර්යයක් ඇති වෙච්ච බව කියලා තියෙනවා. ඉදිරියට කරණ කරන ගමන් බලන්න මේක සජීවී කරගන්නම් පියවරෙන් පියවරට ලැබෙන අත්දැකීම් වාර්තා වෙන්න වාර්තා වෙන බවට මම බලා ගන්න කියලා ඉල්ලනවා. ඒක වැඩක් හරියන්නේ නැහැ. ඒ ඒජන්තලත් එක කරන්න බෑ මේ වැඩේ. ඒ අදාළ කෙනා කතා කරන්න ඕනේ නැත්නම් වෙන කවුරු හරි ගත්තොත් ඒක මේ වෙන භාෂාවක් වෙන ප්‍රංශ භාෂාවක් ග්‍රීක භාෂාවක් වෙනවා. ඉතින් අනිත් එක්කෝටම එහෙම කතා නොකරන්න හේතුවක් නැහැ. ඉතින් අපි යාප්පු වෙන්න ඕනේ. වගෑපත් වෙන්න ඕනේ. අයදින්න ඕනේ. මොකද ධර්මයක් වෙන්නේ කතා කරන එක පුද්ගලෙක් වෙනවත් වෙයි. ඉතින් වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නේ සමාජලාට මේ අනුකම්පාවෙන් වෙන්න ඇති. එනමුත් මේකේ අනුකම්පා ඉක්මවාගේ ප්‍රඥාවක් තියෙනවා. මේක මතුවෙනකන් යමු අඬාවෝ ගන්න එකයි තියෙන එකම දේ. කිරියටරකන් අඬන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නයක් තියෙන්නේ ආනාපාන භාවනාව බැලීමේදී. නමුත් සක්මන ගැන පැහැදිලි කිරීමක් කර ඒට පිළිතුරු බලාපොරොත්තු වෙමි. මා සක්මන් භාවනාව කරන විට අවධින බවට සතියෙන් සිටිමි. වම් පාදය පොළොවට ස්පර්ශ වීමේදී වම ලෙසත් දකුණු පාදය පොළොවට ස්පර්ශ වීමේදී දකුණු ලෙසත් මෙනෙහි කළ හැක. පතුඩ දැනෙන සියුම් දරෝසු බවට නිරීක්ෂණය හැක. පිටක සක්මන් සක්මනේදී සිතුවිලි පිටට ගලා එයි. නමුත් එය දැක අරමුණට සිටිය ප්‍රයත්නය හැකිය. විනාඩි 40ක් පමණ සක්මනේ යෙදෙද්දී දෙපා පටි වල පිටත දැඩි වේදනා ඇති වේ. නමුත් ඒ මෙනෙහි කර වේදනාව ඉවසා ප්‍රාණ ශක්තිය යෙදුණි. අතීතයේ වැඩ සිටි මුක්ෂයන් වහන්සේව තම දෙපිටි පුරාලේ වැගිරීමත් සත්‍ය අවබෝධ පිණිස මම උත්සාහයෙන් අත්වල බව මම මම මේ සිතට කියා දෙමි. දෙකටම ශක්තිය යෙදුණි. එසේ සක්මණේ පසු පර්යන්කයට ගිය විට ඉඳගෙන මම ඉඳගෙන ඉන්නේ මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කර දෝෂ්ඨයන් හුස්මරෙන් පාත් කරන බලු පසු සිත නොදැනීම වෙන වෙනත් අරමුණකට ගොස් ඇත. ආශ්වාස ප්‍රශ්වාස පහක් කරන මෙනෙහි කළ පසු උන්දයන කුණු දෙයක් සිදුවී ඒ රූප සිදුවීම් පෙනෙන්නට පටන් ගන්නවා. අදරන්දක සිටිනකොට සිහින පෙන්වීම මේ දේවල් පෙනේ. හරියට පොඩි නාට්‍යයක් බලනවා වෙනවා. නමුත් ඒ පෙනෙන අය හෝ දේවල් හෝ මේ හඳුනන්නේ නැත. ඒ සියල්ල අතහැරිය. මනෝවිකාර සේහිරියයි. ස්වාමීන් වහන්සේ මට දින ගණනාවක සිට පරයන්ක දෙකක් පසු මොනවද සිදුවේ? සමහර විට සිත මේ මනෝවිකාර විදිය වෙනවා 10ක් 15ක් පමණ දුෂ්කර මොකද ප්‍රජාසි උන් අවදිවි උන්ද මන සිතන්නේ මනපාන නේද මනෝකේ උත්තිය මනක ප්‍රශ්න දෙස බලන්නේ ආරම්භ වෙනවා නමුත් කියන අවස්ථාවේදී ඔබ නිවන සිදුවේ ඒ වෙලාවට අරමුණ සතිය නැතිවෙන්නට විශ්වාසයි ප්‍රජාසි අවදිවි ඔබට අරමුණ සිහි කරන්න දෙහිර උදේ විශ්වවිද්‍යාලයේ ආයාසකින් කරන දෙයක් කියන එක තේරුම් ගත නොහැක. කවිශාස මේ ගුණ කීපයක් මොහොතට ගන්නවගෙන ඇසේ හෝ ආශාස ප්‍රාශාස උදේ සත්‍යපදයේ උච්චේ කරනවා. නමුත් නමුත් මට අරමුණට එන්නේ නැති වේ. මේ අවස්ථාවේදී කුමක්ද වෙන්නේ? සිදුවනදී දුන සතරට බලා සිටිනද? එතන මට ආරක්ෂා තිබෙන්නේ ඔය ආනාපාන තුලකිය කෙසේ හෝ ආශ්වාසයට ප්‍රශ්වාසයට හිත පවත්වන උත්සාහ කරන සුබ. ඒ කලයට කෙසේද කියන අවබෝධයේදී දෙපාරකට උපදේශක් බලාපොරොත්තු වෙනවා. ඊට පෙර එක් නාම වැඩසටහනක සහභාගී වෙනවා. මනසට නිරෝගී සුවක් වේවා. මෙයාටත් දෙපා නම දරන අම්මට ඉල්ලන්න බෑ. නමුත් ඉල්ලන්න පුළුවන් එක ආශ්වාස ප්‍රශ්වාසයක්වත් විස්තර කරන්න කියලා. ඉතින් විස්තර කරන්නේ නැතුව අනෙක් දෝවිලි තැම්පත් වෙන්නේ නැහැ. මේ කියලා දෙනවා ආසස් ප්‍රසවාස පහක් විතර බලන්න පුළුවන් පිට ගියාමත් ආපහු වෙනවා බලනවායි කියලා. ඒක දැකපු දෙයක් කියන්නේ. අන්නේ හිස්තන තමයි මම මේ පුරවන්න ඉල්ලා හිටින්නේ. ඉතින් මේ ලියුම් කරු කැමැතිද මේක දැන් තමන්ගේ මතකයෙන් කියන්නේ එම ආස්වාස් ප්‍රසවාසයේ බලන වෙලාව මේක සද්දයක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේ වේදනාවක් නෙවෙයි ආස්වාස් ප්‍රසවාසයේමයි කියලා දැනගන්න මොනවද දැක්කේ කියලා. ඒක ඉදිරිපත් කරන්න කැමති නැත්නම් ඉතින් අපිට ඉතින් බංකොලොත් බාහිර ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. අයිකේ වැඩ කරන්නේ නැද්ද? ඔබ මට ගෙනියන්න දෙන්න කොළඹ කියලා බලන්න. අවසරයි සරලවස. ඒ ප්‍රශ්න දැනෙන්නේ ඒ ගැන හිතන්නේ හුස්ම ගන්නවා කියන එක දැනෙනවා ආස්වාසය දැනෙනවා හුස්ම උඩට හුස්ම ගන්න උඩට යනවා කියලා. ප්‍රශ්වාසයේදී හුස්ම පහළට යනවා කියලා දැනෙනවා පමණයි ඒ වාර පහක් විතර මෙහෙ කිරීමේදී හිත වෙනත් අපකට යනවා නැද හිත වෙනත් යන්නකට යන එක පස්සට තියමු මේ පස් මේ අවස්ථාවේදී හිත පිට ගිහිල්ලා නැහැ දැන් තියෙන ආශ්වාස ප්‍රශ්වාසයේ මේ ප්‍රශ්වාසයේ නෙමෙයි මේක ආශ්වාසයේමයි කියලා කොහොමද සාතික කරගන්නේ සෝහස්ම දෙකක් මේ දෙරිය අපහසු නබගතියක් වගේ දැනෙනවා ඒ තද ගතිය දැනෙන්නේ කොතෙන්ද? එහෙම නැත්නම් ඒක ප්‍රස්වාසයේදී දැගෙන දැනෙන තද ගතියක්මයි ඒකට වැඩිය මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා මේක මේ ප්‍රස්වාසයමයි වෙන එකක් නෙවෙයි කියලා ප්‍රස්වාසයේ අනන්‍යතාවය තද ගතිය හරහා කොහොමද තමයි සාතික් කරගන්නේ. ප්‍රස්වාසයේ දැනෙන්නේ අර මේ සසාර දැනෙන ලොකු මේ බර ගතියක්. අහලට හරියට සහන ගතියක් දැනෙනවා. ඒකේ තමයි ආශ්වාස කියන්න පුළුවන් ආශ්වාස වෙලාදී මම ආශ්වාසය මෙනෙහි කරනකොට පපුවට බර ගතියක් දැනෙනවා. ප්‍රශ්වාස වෙලාදී ප්‍රශ්වාස කරනකොට මට හැලු ගතියක් දැනෙනවා. ඔන්න ඔය ටික කියාගන්න තමයි ඔය ටික ඉල්ලන තමයි මම අඬන්නේ. ඉතින් ඔය ටික කියාගන්න බෑ. මම දා මට තේරෙන්නේ මේ මම මේ කියන එකට කියන එක වැටහෙන්නේ නැති ඇයි කියලා ඒක මගේ හදිසි කලබල ගතිය නිසා වෙන්න ඇති. ඉතින් මේ ටික කියාගන්න ප්‍රශ්න කීයක් අහන්නවද බලන්න. ආශ්වාස කරන විලාදි මට පපුවේ තද ගතියක් දැනෙනවා. ප්‍රශ්වාස කරන විලාදි මට හැඳු ගතියක් දැනෙනවා. ඒකට මම ආශ්වාසයලාදී ආශ්වාස බව දන්නවා. මෙනෙහි කරලා තියෙනවා. පපුවේ තද ගතිය දන්නවා. ප්‍රශ්වාසයලාදී ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරලා තියෙනවා හැලුවක් දැනෙනවා. මේ විදියට හුස්ම රටි පහක් පේනවනේ. ඊට පස්සේ බලන්න මේ පහ එන්නේ එන්නේ ඒකමද පේන්නේ තව මොනවා මේකට එකතු කරන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ උණුසුන් සිසිල් ගති, කම්පන චංචල ගති, රිද්මයානුකූල ගතියක් එක පාටට දඩසකල තද වෙනවා නැත්නම් ක්‍රමයෙන් තද වෙනවා ආදී මේකේ මේ දැකපු දේවල් වල සටහන් සහ ආකාර ලක්ෂයක් තියෙනවා. අන්නේ තොරතුරුක එනවනම් ඔය ඊට පස්සේ එන හිතවිලි වේදනා ඔක්කොම නිකන් වැස්ස වෙලා දූ ගිම්මානේට වැස්සක් වැස්ස වගේ ඔක්කොම තැම්පත් වෙනවා. මේ ආශාස් ප්‍රසවාස විස්තර කරන්නේ නැති වුණොත් අර වැය විසිරෙනවා. ඒක නිසා පහක් වැටෙනවා නම් හොඳටම ඇති. නමුත් මේ පහ පිළිබඳව මේ මම මේ වගේ ප්‍රශ්න කරන්නේ නැතුව අර මූලික උපදේශ දිහා බලලා මේ ආස්වාසයයි ආස්වාසය මම මෙනේ කරලා ආස්වාසය කියලා මම පපුවේ තද ගතියක් වැටුණා. අර ප්‍රස්වාසය වෙලාදී මම ප්‍රස්වාසය කියලා මෙනේ කරා නැත්තම් බැලුවා. එතකොට මට හැලුවක් වැටුණා කියලා මේ ටික ඍජුව ප්‍රකාශ කරන්න අදහස ඇති වුණා නම් භාවනාවට යන කෙනා යන්නේ භාවනා මානසිකාරයක් එල්ලයක් සහ පෙර සූදානමක් ඇතුව. එහෙමනම් එයාට බල දැහැගීමෙන් පහක් ඉවරනකොට දැන් හිත කැඩෙනවා. මට තව එකක් වැඩි කරගන්න බැරිද? හයක්. ඊට පස්සේ ආයෙ කොහේ හරි ගියයි කියනකොට හිත විදිමේ ඊට පස්සේ ආයෙ ආවට පස්සේ බලනවා ආයෙසරයක් අර පිම්බීමේ සහ හැකිලීමේ අහුලා ගන්න දේ, වටහා ගන්න දේ, දැනෙන දේ වැඩි කරන්න මොනවද කරන්න ඕනේ? එතකොට සක්මන් කරනකොට වමට දකුණට পায়ට උණුසුම සීසිල් ගොරෝසු ගති වැටෙනවායි කියලා. නරක නෑ නමුත් මේ සිසිල් ගොරෝසු ගතිය වමේ සිසිල් ගොරෝසු ගතිය දකුණු සිසිලේ මේ තියුම් ගොරෝසු ගතිය වෙන් කරලා හඳුනගන්නේ කොහොමද කියලා බෑ. තේරුම් ගන්න නැත්නම් රචනයේ නැත්නම් තාම පරිච්ඡේද ඥානයක් පහළ වෙලා නැහැ. ඒ නිසා ඉදිරිපත් කරන තොරතුරු පුළුවන් තරම් වමේ දකින්න තොරතුරු ආරම්භයේ විෂද භාවයේ සඳහා දකුණේ වෙනස් වෙන හැටි කියන්න මතක තියාගන්න. දකුණේ දකුණ තොරතුරු වමෙන් වෙනස් වෙන හැටි එහෙම නැත්නම් කොහොමද මේ දෙකෙන් මම මේ වමමයි දකුණ නොවේ කියලා දකුණමයි වම නොවේ කියලා වටහා ගන්න උත්සාහය කෙරෙනවද කියලා දැනෙන්නේ නොකිරනවද කියලා දැනන්නේ වාර්තාවෙන් තමයි. උඟ දෙනෙක් කරනවා ඇති. නමුත් වාර්තා වෙලා නැත්තම් මම කියනවා කෙරිලත් නැහැ වාර්තා වෙලත් නැහැ. මෙන්න මේ මානසිකාරය මෙන්න මේ විදිහේ බලන්න ඕනේදී එල්ලේ දන්නවනම් හිත නිකන් රෑ කරවලේ ගමන් කරපමනසේ දවල් එළිය ගියා වගේ එළියක් එනවා. ඉතින් ඒක වැඩි කරන්නයි මට මේ මේ ධර්ම සාකච්ඡාවක් ඕනේ කරන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට මේ කෙනෙක්ගෙන් කට උතරයක් ඕනේ කරන්නේ. ඉතින් ඒකට බයයි කියලා කියන්නේ කෙලස් පක්ෂයි. මාරපාක්ෂිකයි. මේ කට උතර දීලා සුද්ධ කරගත්තොත් අපිට බුද්ධ පාක්ෂික වෙන්න පුළුවන් කරන දේ පිළිබඳව අනිත් දවසට යනකොට එල්ලයක් එකලාශයක් එන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම සාකච්ඡා කරනකොට අනිත් දවසේ ගිහිල්ලා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මෙන්න මේ ටික විෂදව බලන්න ඕනේ මේ ටික වාර්තා කරන්න ඕනේ සක්මන් කරනකොට මෙන්න මේ ටික විෂදව බලන්න ඕනේ මේ ටික වාර්තා කරන්න ඕනේ කියලා වැටහීමක් සිදු වෙනවා. ඒ වැටහිච්ච ටික විතරක් කියන්න බලන්න මොනවද මේ සාකච්ඡාව වටහාගත්තේ කියලා. සාමාන්‍යයෙන් දැන් හුස්ම ගැනීම ආශ්වාසයේ වෙනම ආශ්වාසයට තියෙන ලක්ෂණ ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයට තියෙන ලක්ෂණ ගැන වෙනම වශයෙන් දැනගන්න ඕනේ. දකුණේදී නමත දැනෙන දේ වෙන වශයෙන් දකුණට දකුණු පාදයේ තබාට දකුණු පාදයට දැනෙන දේ වෙන වශයෙන් හඳුනගන්න පුළුවන් විදිහට ප්‍රතිමිතියට යන. එතකොට මෑණියන්ගේ පුද්ගලිකව මම ප්‍රශ්නයක් අහුවොත් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කලා හඳුනා ගැනීමද වඩා ලේසි නැත්නම් වමෙන් දකුණ වෙන්කොට හඳුනා ගැනීමද මේ දෙකෙන් කොයි එකද වඩා ප්‍රකාශ කරන්න ලේසි? මම සක්මන නම් වැඩිපුර කරා නමුත් ඒකට වංශය හඳුනගන්න ඕන නේද ඒක පොදු ලකුණක් වමේ දකුණේ ඉච්ච ලොකු වෙනසක් නැහැ ඒ නිසා අපි ඇහුවත් කායෙන් හරි ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනක නැති යගෙන් දෙතුන් සැරයක් ප්‍රශ්න කරනකොට උත්තරයක් ගන්න බෑ නමුත් වමෙන් දකුණේ ඉච්චර වෙනසක් නැහැ ඒ නිසා ඒක ගැන බලන්න බලන්න වෙහෙසක් එනවා වෙන වෙනසක් නැහැ උන්කක් වෙලාවට බැලුවකට වම වගේමයි දකුණ ඉතින් ඒකට දැන් අපිට තීරණා බලනාසුලුව වම දකුණ බලලා හිතනද මේකට කරන ප්‍රයත්නේ මොකද්ද ඊට පස්සේ වම ඔසවනවා සහ තබනවා කිව්වහම එසවීමේ ක්‍රියාවලිය තැබීමේ ක්‍රියාවලට වඩා වෙනස් නැහැ වම දකුණට වෙනස් වෙන්නේ නැහැ ඒක වෙනස් අඩුයි එසවීම දකුණට එසවීමේ ක්‍රියාවල තැබීමකට හාත්පසින්ම වෙනස් දකුණෙත් එසවීම තැබීම ඒ නිසා ටිකක් විලා වමට දකුණට හිත යන්න දීලා නැත්නම් වම දකුණ කියලා මෙනෙහි කරලා ඊට පස්සේ ඔසවනවා තබනවායි කියලා දෙන්නේ අර පොල් ගෙඩිය දෙකට බෙදෙන්න වගේ පාරක් ගහන්න ඕනේ. එහෙම නැත්නම් වමේ දකුණේ වෙනස නැහැ. හැබැයි හුඟක් කල් ගියාට පස්සේ තේරෙයි භාවනා කරනකොට අපේ වම අතයි දකුණු අතයි වැඩකට යනකොට දකුණත් කාර්යයේ දකුණ තමයි ඉස්සරහට යන්නේ. වම පස්සේනේ කොර වෙලානේ තියෙන්නේ. වමත් කාර්යයේ වැඩේ එනකොට වමනේ යන්නේ. ඒ වගේ අපේ කකුල් දෙකෙත් අනිවාර්යයෙන්ම එකක් සක්‍රියයි අනෙක් අක්‍රියයි. ඒක ෆුට්බෝල් ගහන කට්ටිය හොඳටම දන්නවා. කික් එකක් එනකොට දෙන්නේ කික් එක දෙන්නේ වමෙන්ද දකුණෙන්ද කියන එක තමයි ෆුට්බෝල් ගහන එක නදාන්නේ. මේ හොප් ස්ටෙප් and jump එක කරන එක නදාන්නේ. නේද අපි හිතාන ඉන්නේ අපේ කකුල් දෙකම එක වගේ කියලා. ඒ තරම්වත් අපි බලලා නැහැ. බැලුවොත් පෙනෙයි කන්දක් නගින්න කිට් වෙනකොට කොයි කකුලද ඉස්සර වෙන්නේ. පල්ලමක් බහින්න යනකොට කොයි කකුලද ඉස්සර වෙන්නේ කියන එක ඇඟ ඇතුලේ ලේඛනගත වෙලා තියෙන්නේ. අන්න ඒක දකින්න සුළුවට කියන්නේ නැතුව අපි අවුරුදු 100ක් මේ කය පාවිච්චි කරලා මැරලා ගියත් ණයට ගත් එකක් වගේ. අපේ ඒක පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. අන්න ඒක වැඩි කරන්නයි සරුවචනාංශයට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ කයට ප්‍රේමකරනද මේ කයේ හැම හැකියාවක්ම සහ නොහැකියාවක්ම දැක්කන්නාසුලුව කරන්ඩ අනුන් ගැන හොයන්න එපා. මේ කයෙන් පිට තැන් ගැන හොයන්න එපා. මේකයි අතීතය ගැන හිතන්න එපා අනාගතය ගැන හිතන්න එපා අඩු ගන්න එක චිත්තක්ෂණයක් මේ මම දැන් මෙතන සක්මන් කරනකොට මොනවද වැටෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකට මේ අපි මේ දැන් කරන්න දැන ඊට බොහෝම මූලික වැඩපිළිවෙලක් භාවනා කරනකොට මොනවද බලන්න ඕනේ භාවනා කරලා කියනකොට මොනවද කියන්න ඕනේ කියන පාඩම ගන්නයි අපි මේ හදා. ඒ නිසා මේ පෑණියන්ගේ පත් උත්තර දීම නැත්නම් ප්‍රති උත්තර දීම එහෙම නැත්නම් කට උත්තර දීම මම අගය කරනවා. නමුත් ඒක කෙනෙකුට ප්‍රසිද්ධියේ දඬුවමක් කෙරුවා වගේ තමයි මේ ප්‍රශ්නාවලිය. ගොඩදෙනෙක් ඒ නිසා නිර්නාමිකව ලියුම් ලියන්න කැමති කට උතර දෙන්න කැමති නැහැ. নিকමට හිතනද මෙතන 50කටක් එක්ක සාකච්ඡා කරන්නේ එක්කන එක්කන හම්බෙලා කතා කරන්න ගියා නම් මට කොච්චර කතා කරන්න වෙනවද කියලා. හැම කිනාටම 50 සැරයක් ඕක කියන්නේ නැහැ. ඒ ටික මම කරා අවුරුදු 10ක්. 2006 ඉඳලා 2016 වෙනකම් කරා ඔක්කොම නරියයි බල්ලයි කතා තමයි කතා කරන්නේ. ඊතර බල්ලට අසනීපයි. අර ඒ ඔක්කොම කියනවා. ආශ්‍රද ප්‍රසාසි තේරෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ජීගායකනාපම ආයෙත් පටන් අරගන්න. ආයෙත් කතා කරලා ගියද තේ යනවා. ඉතින් දැන් මේ කට්ටි එකතු කරලා කියපුවාම ඕගොල්ලන් හිතනදි මට වෙහෙසයි කියලා. මම මගේ වෙහෙස 50න් එකට වැහලා තියෙනවා. පොදුවේ මට කීත හැකි නමුත් ජීරිටීටකට ආපේ කෙනෙක් කියලා තිබුණා. මේ ස්වාමීන් වහන්සේ ගන්න ප්‍රයත්නයෙන් වැඩ ගන්න පිරිස නම් ඉතාමත්ම අඩුයි කියලා. හැබැයි හැම කෙනාම හැම රිට්‍රීට් එන්න ආසයි. හැබැයි කැමැති නෑ ඉදිරිපත් වෙලා මේ මේ ප්‍රශ්න විසඳගන්න සාකච්ඡා කරන්න ඕන කමක් නැහැ. ඉතින් මං මං ඒ උනාට මං නම් මේ පැත්ත දකින්නේ මං දකිනවා රිට් 93ක් කරනකොට ඒ රිට් 93 හරහා මොනවද දිනුවක් වෙන්න තියෙනවයි කියලා. මත් මං බලන්නේ ඒක බුද්ධලික මට්ටමට දෙන්නේ. පොඩි ඔක්කොගෙම දිනුව නෙවෙයි බුද්ධලික එක එක නයන්නේ ඒකෙදි මගේ විශේෂ අවධානය තියෙන්නේ ඉස්සල්ලාම තාට රිට් එකට ආපු කෙනෙක් ඒකට අරගණ්ඩයි. නමුත් මට පේනවා මේ මූලික උපදේශ පන්තියට සහ කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාවට අවධානය යොමු කළ තියෙන අඩුයි. ඒක නිසා මම මේ රිට්‍රීට් ඕගනයිස් කරන එක නඩ කියන්නේ එnde ඉස්සල්ලා ඒක දෙන්න ඒගොල්ලන්ට. උපදේශ පන්තියට අහුම්කම් දෙන්න දෙන්නේ. ඒ කමඨාන් සුද්ධ කරනකොට තිබී යුතු වාර්තා කරන හැටි පිළිබඳව පත්‍රිකාවේ හැම කෙනෙකුට ලැබෙන්න ආරින්. එතකොට ඒගොල්ලන්ට ඒක ඒක හදාරන්න තියෙන ඊට වැඩි. ඒ වගේම මම කියනවා රෙකෝඩ් කරන එකට යනකොට මේ උපදේශ පන්තිය දෙන්නේ. ඒ උපදේශපත්‍තිකාව දෙන්න මේක භාවනා කරන ගමන් කියවන්න කියවන ගමන් භාවනා කරන්න. එතකොට මේක සමහර වෙලාවට බෙහෙත ඇඟට වදින්න ඉඩ තියෙනවා. නැත්නම් පය බර වායට පිටිකරාය බෙහෙත් බැඳා වගේ අපි මීට කළ මෙච්චර භාවනා කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තිබා කිව්වට භාවනා උපදේශ ටික තේරෙන ගන්න හෝ භාවනා කරනකොට විස්තරේ කියා ගන්න අතින් අපි ගොළු අඳගොළු බීරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා පොදුවෙත් අපි දිනුවක් බලාපොරොත්තු වෙන අතර පුද්ගලිකවත් බලාපොරොත්තු වෙන නිසා මේ අද මුල් ටිකට සාකච්ඡා කරපු ප්‍රශ්න වලදී ගොඩාක් කල්දවන්න සිද්ධ වුණා. එක්කෙනෙක්වත් මන් දෝත්සහයි වෙන්න එපා. අදාළ තොරතුරු සහිතව නැවත ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරමි. පිටක හුස්ම සියුම්ම ටික වේලාවක් යන්ත්‍රණ දැනේ. එවිට නිතරම සුළු වායු ප්‍රමාණයක් මිනිසෙකුට ජීවත් වීමට ප්‍රමාණවත් දැයි හැඟේ. ආනාපාන සතිය හොඳින් දැනේ. එක වෙලාවකට පසු එකවරම අතිවිශාල හුස්මක් ඉබේටම ඉහළට යයි. මෙසේ සිදුවීම හරිද වැරදිද? මා භාවනා කරන ක්‍රමය නිරන්තරයි කරුණාවෙන් පහදා දෙන්න. මාහට මිනිසක් කතා කරනට එය අසමින් ආනාපාන මෙනෙහි කළ හැක. වාහනේ යන විටද එය සිදු කළ හැක. සක්මන් කරන විට වම දකුණ කියා පාද තබවද හිත අවධානය හුස්ම රැල්ල කරේ ඇදීයයි. මේ දිගවේලාවක් භාවනා කරන විට ශරීරයේ වේදනා දැඩිලෙස නොදැනේ. අනාගත හුස්ම රැල්ලද හොඳින් වැටහේ. තව බොහෝ වේලාවක් මෙසේ සිටිය හැකිදයි හැඟේ. හුස්ම රැල්ලද ඉතා සියුම දැනේ. එහෙත් සබ්බ හුස්මරන්න හොඳින් දැනනද ඒක ඉතාම ස්වභාවයක් කන්නල දෙන්න එක තැන ප්‍රයෝගන ස්වභාවයක් පරණතුල බෝරින් වේ ඒ ආනාපාන සතිය දැනේ වේදනා දෙලස නොදැනේ උපක ඒකාකාර බව නිසා ඉතාලන ගතියක් ඇතිවේ එවිට ඇතන්නට මා ප්‍රවයන්කෙන් නැහිතුනේ මා කරන ක්‍රමය නිර්භය කියලාද මට හුඟේ මා කුමක් වේද කරුණාවෙන් පහදා දෙන්න. වම දකුණ කියා සක්මන් කරන විට හුස්ම රැල්ලම වම දකුණ කියාද පාද තබීම විටක සිදුවේ. සක්මන් කරන විට හුස්ම රැල්ලට අවධානය ඉබ යන්නේ. එහෙත් රළු යමක් පාගන විට අවධානය ඒක යන්නේ. සක්මන් කරන බැවින් හොඳින් දනි. මා කරගෙන යන ක්‍රමය ඉඳලා මා කෙසේ තවදුරටත් සිදු කළ යුතුද? භාවනා කරන විට හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමුයි. එහෙත් මාගේ අංජනකින් පොරව සිතට යම් යම් සිතුවිලි පැමිණේ. මේවා මා විසින් මේ මොහොතේ සිටීමට අදහස් නොකළ දේවල් බවට දැනේ. උන්පද ඒවා නොකළ සුද. නැතිනම් හුස්ම රැල්ල අවධානය යොමු කළ නොහොද. කරණයෙන් පහදා දෙන්න. මේක ආහන ප්‍රශ්නේ එච්චරම පිරිසිදු නෑ. අහගෙන ඉන්නකොට මතක් කරලා තියෙන්නේ භාවනාවට ගියාට පස්සේ මේ පුද්ගලයා හිතුවට වැඩිය භාවනාදි කරන දේවල් වලට වැඩිය කෙරෙන දේවල් සිටින බව දැකලා තියෙනවා. හුස්ම හොඳට තැම්පත් වෙනකොට සුවාසය දිගට ගෑනවා. වම වම දකුණ කියලා මෙනෙහි කරනකොට ආශ්වාස ප්‍රශ්වාස දැනෙනවා. එහෙම නැත්නම් Tamanට ඕන නැති හිතවිලි රාශියක් වෙන බව තේරෙනවා. ඉතින් මේ ලැබිච්ච තොරතුරු හසුරව ගන්න දන්නේ නැතුව මම මේකට මොකද්ද කරන්න ඕනේ කියලා විශාල ප්‍රශ්නයක් මතු කරගෙන තියෙනවා. මම මතක් කරන්න කැමති සරලව. මේවා සියල්ලම භාවනාවේ ප්‍රතිඵල. භාවනාවේ ප්‍රතිඵල කවදාකවත් ප්‍රශ්නයක් පිණිස හිටින්නේ නැහැ. දැන් අපි තේරුම් ගන්නවා ආශ්‍රත් ප්‍රසාර කරන්න ගියාට අපිට ඕන විදිහට ආශ්‍රය සංසිඳවන්නත් බෑ, දික් කරන්නත් බෑ. ඉඳපු ගමන් සංසිඳන ආශ්‍රාස ප්‍රසවාස මැද දීර්ඝ හුස්වාස එනවා. මේක සිද්ධ වෙන දෙයක් නම් මේකට කනගාට වීම තමයි පෘථග්ජනයේ ගතිය. ධර්මචනන් සඳහන් කරන ඔබ චේතනාවකින් තොරවනම් සිද්ධ වෙනකොට කනගාටු වෙලා වැඩක් නැහැ. හිතනවනම් කනගාටු වෙන්න හිතෙනවනම් කනගාටු වෙලා වැඩක් නැහැ. ඒ වගේම වම දකුණ තියෙන වෙලාවදී ආනපනේ දැනුණට කමක් නැහැ. Taman හැබැයි ආනපනේ කරන්න යන්න එපා. මේ ප්‍රශ්නේ මේක තීරුම් අරගත්තා නම් මේ ප්‍රශ්නේ 60ක් උත්තර හම්බ වෙනවා. දෙවෙනි කොටස තමයි ඒ විදිහට Taman භාවනාදී කල යුතු මූල කර්මස්ථානේ වෙන් කරන කෙරෙන දේ නෙවෙයි කරන දේ වෙන් කරගෙන ඒකේ විස්තර කියන තාම කටවුල් කරගෙන නැහැ. මෙහිමයි මට ආස්වාසිය වැටෙන්නේ මෙහිමයි මට ප්‍රසවාසය කියලා රළු වෙලාවක් කෙටි වෙලාවක් ගැන සියුම් වෙලාවක් ගැන කතා කරාට ඒ විස්තර ටික වැඩි කරලා සිදු වෙන දේවල් වලට මෙනෙහි කරන්නත් එපා හිත කරදර ගන්නත් එපා ඒක අසංස්කාරික සිදු වෙනදී මේ අරමුණු කරන ප්‍රධාන කර්මස්ථානයේ තේරුම් ගන්න ඒකේ විස්තර ලියන්න ගත්තොත් මෙයාට ශීඝ්‍ර දිනුවක්. එහෙම නැත්නම් කොහොඳ පිම්මක් පැන ගන්න පුළුවන්. ඒ නිසා කරුණු දෙකක් සුද්ධ කරගන්න. භාවනාවේ කෙරෙන දේවල් කරදරයකට ගන්න එපා. ඒක හොඳට වාර්තාවට ඇතුළු කරන්න. දෙක කරන භාවනාව නැත්නම් මූල කර්මස්ථානය පිළිබඳ මේට වැඩිය තොරතුරු ධර්ම ඕජාව වැටහෙන දේ ඇතුළු කරනකොට බොහොම හොඳ ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට ගොස් ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. මම දැන් මෙතනට සිත යොදා පසු ආශ්වාස ප්‍රශ්වාස බලමි. ආශ්වාස ප්‍රශ්වාස දෙක තුනක් බලන විට සිත වෙනත් සිතුවිලි වලට යයි. ඒ සමගම නැවත ආශ්වාස ප්‍රශ්වාස බලමි. එවිටද විනාඩි 5කින් පමණ වෙනත් සිතුවිලි වලට යයි. පසුව 1 2 3 ආදී වශයෙන් ගණන් කළ විටද 4 5 6 7 8ට පමණ ගමන් කරන විටම නැවත සිතුවේට යයි. ඉමෙත් සිත පිට ගිය වහාම මට දැනේ. මෙදෙස මම මූල කර්මස්ථානයට යමි. පැයකට ආසන්න කාලයක් මෙසේ ගත විය. දිගටම ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තබා ගැනීමට මා කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ඉන්නෙමි. මා ආගමික වූ ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. මේ විදිහට දැන් හයක් කියුවා මේකම දේ හිත පිට යන ගැන හෙන විස්තර කතා කරාට ආනාපානය ගැන වැටහිච්ච වෙලාවකත් විස්තර ලියන්නේ නැහැ. ඉතින් ඒක ලියපුව ගමන් ওই ප්‍රශ්නට උත්තරේ තියෙනවා එතන. එහෙම නැත්නම් ඒ ලියන එක නට කියන්න පුළුවන්ද මේ හිතවිල්ල නම් ඇවිල්ලා තියෙන කැත්ත හිත ගිය වෙලාවේ ආනාපානට වැටුනේ කොහොමද කියලා කියන්න කැමතියි. එහෙම නැත්නම් අන්න එතන උත්තරේ තියෙනවා කියලා මතක තියාගන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ප්‍රකරණයේ ශාන්තිවත් සංස්කාර නිසා බව ඇතිවන බව කුසල ලක්ෂය බව කුස ඇතිවන ස්වාමීන් වහන්සේ ඒකෙන් ප්‍රබ්බ ප්‍රායෝගික මොනවායි උපදේශයට ප්‍රයත්නකට අප්‍රසක්ත ආරම්භ කරනවා අනබණ ගැන විස්තර මට දුන්නොත් මම ওই කියන දේවල් කරලා දෙනවා මට අදාළ තොරතුරු දෙන්නේ නැතුව මට න්‍යාය පත්‍ර ආදණ්ඩයි ධර්ම මාතෘකා දෙන්න ගියාට මට ඉච්චර කන් ඇහෙන්නේ නැහැ. තමන් භාවනා කරලා වැටෙන දේ නම් මට කිදාගේ අත්දැකීමෙන් කියන්නේ ඒක අදාළයි. කියන නමුත් මේ වගේ තොරතුරු මම තලකා බලන ධර්මදේශනාට නමුත් මට අවශ්‍ය කරලා තියෙන්නේ මේ කමඨාන සුද්ධ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ටික. කකුල් ටික දිගාරින්න එක හොඳ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ප්‍රවයන්ක භාවනාවේ නිරතවන විට විනාඩි 20ක් වගේ මූල කර්මස්ථානයේ සිත ප්‍රවප්‍රාගත හැකියි. මම පසු මට නොදැනෙන සිතුවිලි වල ගලාගෙන එයි. ඒත් එම සිතුවිලි තිබෙනද මූල කර්මස්ථානයේ නම් ආනාපානයේ සිත ප්‍රවප්‍රාගත හැකියි. ඒත් එම සිතුවිලි ඔබේ භාවනාවේ බොරුට බාධාවක් වේද? ඉන් වැළකෙන්නේ කෙසේද? යන්න මට පැහැදිලි කර දෙන සේක්වා ඔබ වහන්සේට ඔබ ඕරෝග සෝපාපා කරමු අටවෙනි ප්‍රශ්නේ අටවෙනි එකටත් කියන්න තියෙන ඉච්චරයි ආනාපානය ගැන පොඩ්ඩක්කට විතරක් දෙන්න නැතුව හිතේ එන චෝදනාවට මට කරන්න බෑ වැටහෙන දේ පොඩ්ඩක් කියනවනම් ඊට සාපේක්ෂව මට උත්තරයක් දෙන්න පුළුවන් නිසා මේ ප්‍රශ්න දීපෙකනා හෝ කතා කරන්න කැමති නම් තමන්ට හරිය වෙලාවක ආශ්‍රව ප්‍රසවාසයේ වැටහිච්ච ඇතිකත සභාගත කරන්නේ එහෙම නැත්නම් අර මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න කියන පොදු උපදේශය විතරයි මට දෙන්න වෙන්නේ. දරුවන් සරණයි. පොඩි දෙයක් ගන්න ඉපා කියලා කියන්නේ සාමාන්‍ය මේ පැත්තට. දරුවන් සරණයි. ගෞතම ස්වාමීන් වහන්සේ. වසර දෙකකට වැඩි කාලයක සිට මම උදරයේ පිම්බීම හැකිලිම භාවනා කරමි. හුස්ම තුනේදී පිම්බීම හැකිලිම එකතු ලෙස දැනේ. ප්‍රයකට අධික කාලයක් හුස්ම සිටිය හැකිය. ඉන්පසු කිසිත් නොදන්නා තැනකට යයි. මුන්දකට හා සමානව. මේ මෑතක සිට භාවනා කරනකොට හුස්ම හිරවනසක් හා හුස්ම ගැනීමට අපහසු බව අතරම දැනේ. අපසේ බලමින් නැවත පොන්දීම හැකලීමට සිත යොමු කරනවා. එම අපහසු සතියට බාධාවක් නොවේ. භාවනාව උපදෙස් කරගෙන යාමට උපදෙස් ලබනවා. ඔබ වහන්සේට අධිපූර්වී නිර්දේශහ වංශ අත්‍යවශ්‍යයි. මේකෙදි ටිකක් විස්තර වෙලා තියෙනවා tempat වෙනකොට සහ හුඟක් තුනී වෙච්චාම නමුත් උත්තරේ තියෙන්නේ ගොරෝසුවට වැටෙන වෙලාවේදී කොහොමද පිම්බි මැකිලිම දකින්න කියන එක දැනගෙන එතන ඉඳලා ඊටු ටික පෙළ ගැස්සුවා නම් ලස්සන රචනයක් හැදෙනවා. නමුත් එතන විශාල රික්තකයක් තියෙන්නේ. ඒක විස්තර වෙලා නැහැ. අනිකුත් නම දෙනකොට මං කිව්වා වගේ මං කැමති උන්ට ගොරෝසුවට පටන් ගන්න වෙලාවෙදී කොහොමද පිම්බි මැකිලිම කියන කතාව නැතුව මේ ආනපාන මේ පිම්බි මැකිලිම අල්ලනවා කියන එක ආඳායාව වල්පත ගත්තාසේ තමයි. අල්ලනවා නම් අල්ලන්න ඔළුවෙන් ඔළුව ගියාට පස්සේ අල්ලෝස් ලෙසන. එතකොට සැක එනවා. ඒ නිසා පටන් ගන්නකොට ගොරෝසුට වැටෙන තොරතුරු ටික වාතාවට ඇතුල් කරා නම් වාතාව සම්පූර්ණයි. ඒක යnderලා ඊටු ටික කොච්චර කියන්න ගියත් රචනය සම්පූර්ණ වෙන්නේ නැහැ. භවනායන වැරද්දක් පේන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දරුවෙකු කුසිතයට ප්‍රමිණීදා පටන් ඉන්නත් දරුවෙකු ලබා ගැනීමේ අරමුණ එමින්දා ක්‍රියතු ධර්මානුකූල වතාවක් කීපයක් කාරණා පහදා දෙන්න. උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ඉක්මනින් අවබෝධ වේවා. මම දන්නේ දරුවන් ඇති කිරීම පිළිබඳ ප්‍රශ්න. ඒක මගේ අදාළ දෙයක්ුත් නෙවෙයි. බුදුජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ යමක් ඇතිවීම වළක්වනවා මිසක් ඇති කරලා හොඳ කරන්න බෑ. උපදින තාක් උපදින්නේ දුක් නම් මේ කර්මත් මේ කර්ම වලට ඇඟිලි ගහන්න මට ඕන ගමන් නැහැ. එනිසා ඒක මේක පෞල් සංවිධාන සංගමේවත් දරුවන් ඇති කිරීම පිටවද පාඩම් පන්තියක්වත් නෙවෙයි. ඒකට කරන ආම්දුරු කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය හම්බ වෙලා කරගන්න. මේදි තියෙන්නේ නැතිවීම, ක්ෂයවීම, වැයවීම වලන එක නිසා මේක එච්චර මං හිතන්නේ දරුවට මංගල කාරණාවක් වෙයි කියලා. අවසාන ප්‍රශ්නේ පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් දරුවෙකු අපේක්ෂාවෙන් සිටිනවක් නිතර ඇසිය යුතු ප්‍රීත් වන්නේ මොනවාද? ඊට අමතරව මා විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර වාර්ත මොනවාදයි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට පෙරවන් සරණයි. කොයි කෙනාට ඒ පිරිසිඳ ගත්තත් ඒකේ අවධාන කාලය හිටියත් පිළිමුණත් ගෑනුණත් මම දැන් මෙතන කියන එක තමයි එකම උත්තරේ. ඉතින් අපිට මොනම දෙයක්වත් නැහැ. ඔක්කොම අනිත් ඒවා මේක සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රම සාවිදී. ඒක නිසා දරුක භක්ති වුණත් ඒක මුලැමැදාග කොහේ හිටියත් මේ සතිපත්තහනේ විතර කාටත් පොදුයි කියන කොලම් දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා කාටවත් ඒක නැතිව නම් හොඳකුත් ඇත්තෙත් නෑ. ඒක නිසා මේ දරුකප තියෙන කෙනෙක් හේවා නැති කෙනෙක් වේවා සතිපත්තහනේ තමයි ඒකට තියෙන්නේ. නමුත් ඒක හිතනවා නම් බරපතලයි කරන්න බෑ කියලා ඒකත් සාධාරණයි. මොකද හේතුව මෙතෙන්ට නෝඩ එක පුරුදු කරලා තිබුණ නැත්නම් මේක පුරුදු කරගන්න වෙලාවක් නැහැ. නමුත් මේ කියනවත් අච්චරම අශීරු අවස්ථාවක් නෙමෙයි නම් නොතරීකේ වතාවක් නොවේ නම් දැන් හෝ සතිපට්ඨානෙ පුරුදු කරන්න. මම දැන් මෙතන ඉන්නවා කියන එක පුරුදු කරන්න. ඒක තමයි මේ දෙපැත්තටම දරු ගැබටත් දරු මවටත් දෙන්නටම තියෙන එකම අරසා ක්‍රමය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් අපි පැයකමාරක් විතර කාලයක් කරගෙන තිනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඊගෙන් පැය විනාඩි 30ක් විතර අපි වැඩිපුරත් අරගෙන තිනවා ප්‍රශ්න ගොඩක් තිබිච්ච නිසා. ඒ නිසා අපි මෙතන සිට කාලය ගන්න විනාඩි 30ක පමණ කාලයක් සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ තුනට රැස් වෙනවා පරියංග භාවනාවකට සාමූහික භාවනාවකට ඒ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි සැසිවාරයේ නිමාව සටහන් වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.